ගෞරවනීය මෑණිවරණි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද දවසේ ධර්ම දේශනාවට ආරම්භය ලබා ගන්නයි බලාපොරොත්තු වෙන්නේ සියලුම දෙනා ඒ සඳහා tempත් වෙලා සාදුකාරයක් පවත්වමු නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ කතමෝ ච භික්ඛවේ කම්ම නිරෝධෝ පස්ස නිරෝධෝ භික්ඛවේ කම්ම නිරෝධෝ තීති ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ ධර්ම දේශනා මාලාවේ 6 වෙනි ධර්ම දේශනාවටයි මේ මාතෘකාව ලැබුවේ ඔබ සම්මත වර්ෂයෙන් දෙසැම්බර් මාසෙ 15 වෙනිදා දවසේ. ඉතින් මේ වෙනකොට සභාවේ ඉන්න බොහෝ දෙනා දන්න පරිදි මේ ධර්ම දේශනා මාලාව ප්‍රධාන වශයෙන්ම කර්මය නැත්නම් කම්ම කියන pāli වචනය සම්බන්ධ කරගෙනයි පවත්වාගෙන එන්නේ. ඉතින් මේ කම්ම කියන වචනය අපට ඉස්මතු කරලා දෙන්නේ සර්වචන් වහන්සේ විසින් දේශනා කරන්න ඉදිච්ච නිබ්බේධික eh, සූත්‍රය. ඒ නිබ්බේධික සූත්‍රය අංගුත්තර නිකායේ චක්ක නිපාතේ සංග්‍රහ වෙලා තියෙන එක. ඒක මේ කර්ම නැත්නම් කම්ම කියන වචන වගේ eh, නැත්නම් ඒ දර්ශනය වගේ මාත්‍රකා නැත්නම් කරුණු නැත්නම් දර්ශන හයක් දිගේ සරුවචන් වහන්සේ මේ නිර්වේදය අවබෝධි විස්තර කළ දෙනවා. ඉතින් එහිදී ඒ හැම මාත්‍රකාවක්ම කර්මය ගත්තොත් කර්ම කියන්නේ මොකද්ද? ඒ කර්මයට ආසන්න කාරණා මොකද්ද? ඒ නිදාණය කොහොමද? ඒකේ විවිධාකාරයෙන් අතුවිති විහිදී වැවෙන හැටි කොහොමද? ආදි වශයෙන් හැම මාත්‍රකාවක්ම ਸਰවචනන්ති හරීම ක්‍රමවේදයක් අනුව කාටත් සුතමේ ඥානියත්, චින්තාමේ ඥානත්, ඒ වගේම භාවනාවකට තුරු දෙන විදියටත් විසිතුරු විභාගයක් කරනවා. කර්ම පිළිබඳව අපි අනුව ඇවිල්ලා තියෙන්නේ කම්ම නිරෝධය පිළිබඳව ਸਰවඥාන්සික විග්‍රහයට. ඊට කලින් අපි කර්මය කියන එක අඳුනගත්ත චේතනාම්බික්කේ කම්මං වදාම කියන වචනේ. ඒ වගේම කර්මය හටගන්ම අපි නිරෝධය පැත්ත කතා කරනා වගේම නිදාන සම්භවය පස්සේ වශයෙන්ම තමයි පේන්නේ. ඒ වගේ මේ විවිධ විපාක ඒ වගේ මේ වගේ විවිධ වේමත්තතා විවිධතා සර්වචනසේ කෙටියෙන් සඳහන් කරපු අපි දවසින් දවසට අපේ ශක්ති ප්‍රමාණය විග්‍රහ කරගත්තා. ඒ විදි විග්‍රහ කරලා අද භාවනාවකට ගැලපෙන විදිහකට යම් කිසි කෙනෙක් මේ කම වටයෙන් විපාක වටයෙන් කෙලස් වටයෙන් නැත්නම් මේ තිපරි වටයෙන් එහෙම නැත්නම් සංසාර වටේ එහෙම නැත්නම් මේ ඉපදී මැරීම ආදී දුකෙන් ගැලවීම සඳහා කර්මයෙන් නිදහස් වෙන හැටි කර්ම නිරුද්ධ කරන හැටි කර්ම ක්ෂය කරලා දාන හැටි කර්මේ වැය කරලා දාන හැටි පිළිබඳවයි අර පසුබිම් විභාග විස්තරයෙන් පස්සේ මාතෘකා තියන්නේ. ඒක සඳහා ප්‍රශ්න ගන්නේ කතමෝච බික්කවේ කම්ම නිරෝධෝ මහන්නේ මම දැන් කර්මය කියලා තියලා තියෙනවා ඒක අතුවිති වීදී බෙදෙන හැටි කියලා තියෙනවා හට ගන්න හැටි කියලා තියෙනවා ඒ විවිධ විපාක කෙන්ලා දීලා තියෙනවා ඒ අනුව අද මම උඹලට නැත්තම් මම දැන් මේ වෙලාවේ උඹලට ඒක ගෙවම් කරන හැටි දී මතක් කරලා දෙන්නයි අවධානය යොමු කරවන්නයි මේ කර්ම නිරෝධය ගැන කතා කරන්නේ ඊට පස්සේ පස නිරෝධෝ බික්කවේ කම්ම නිරෝධෝ කියන වාක්‍යයෙන් යම් තැනක යම් කිසි කෙනෙකුගේ ස්පර්ශාගේ නිරෝධයක් වෙනවනම් ඒකමයි කර්ම නිරෝධය. ඉතින් අපි හිතවද ගන්න කියනවා යම් කිසි කෙනෙක්ගේ ස්පර්ශංගේ නිරෝධය දැක දැක දන දන සිදු වෙනවනම් ඒකමයි කර්ම නිරෝධය, සංස්කාර නිරෝධය, චේතනා නිරෝධය, පවුල මේ කෙලෙස් වල නිරෝධය මේ සංසාර දුකේ නිරෝධය. ඒ නිසා ඒ සියලුම ඒ බරපතල සංකීර්ණ ටික සංකීර්ණතා ටික මේ එක ස්පර්ශයට අඩු කරලා අපිට යම් ක්‍රමයක් තියෙනවා නම් ඒ ස්පර්ශය වැඩි වෙන්නේ මෙහෙමයි අඩු වෙන්නේ මෙහෙමයි ගෙවෙන්නේ මෙහෙමයි කියලා දැනගෙන ඒ භාවනාවකදී නැත්නම් නිවන් ගාමී නිර්වේද ගාමී සංසාර වටෙන් ගැලවෙන ආකාරයට කටයුතු කරනකොට ස්පර්ශයගේ Nirodhe තමයි වග වෙන්න වෙන්නේ සොයා බලන්න වෙන්නේ. ඉතින් ඒක තමයි අද අපේ දවසේ තේමාව. ඉතින් අපි ඒ සම්බන්ධව කතා කරනකොට මේ ස්පර්ශයගේ ගෙවන් කිරීම ක්ෂය කිරීම, වැය කිරීම, Nirodhaය ගැන කතා කරනකොට සර්වචනාංශික විග්‍රහය අනුව මේ පංචවෝකාර භවයක් ඇති මනුෂ්‍ය සත්වයාට එක චිත්තක්ෂණයක ආයතන 6කින් ස්පර්ශ ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒවට අපි කියනවා චක්ක ආයතන, සෝත ආයතන, ගන්ධ ආයතන, ජීව ආයතන, කාය ආයතන, මන ආයතන කියලා. ඒ ඒ ආයතනයක් කුප්පණ්ඩ ස්පර්ශයක් ලබා දෙන්න හැප්පීමක් ලබා දෙන්න ඒවට ඒවට ආවේනික වූ අරමුණු තියෙනවා. ඒවට කියනවා රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම කියලා. ඉතින් මේව හරියට වැඩ කරන්නේ ඊ타මත්ම හොඳට පිළියෙල කරගත්ත කම්පියුටර් එක වැඩ කරනවා වගේ රූප රම්මණයක් ඇවිල්ලා ස්පර්ශය ලබන්නේ කිචි කමන්නේ චක්කායතනේ පමණයි. නැත්නම් චක්කු සෝ චක්ක චක්කු ප්‍රසාදේ පමණයි. ඒ රූපයක් ඇවිල්ලා කනට වැදුනට, නාසයට වැදුනට, දිවට වැදුනට, කයට වැදුනට ඒකේ මොකක්වත් ස්පර්ශයක් ලබා දෙන්නේ නැහැ. ඒකෙම සද්දයක් ආවොත් කනේ ශෝත ප්‍රසාදේ තමයි කිචි කවන්නේ. සෝත ප්‍රසාරය තමයි කුප්පයි. සෝත ප්‍රසාරය තමයි ස්පර්ශ ලබා දෙන්නේ. ඒ වගේම නාසයක් සහ ගඳක් අතර සම්බන්ධෙත් ඒක එහෙමම ගඳක් ඇවිල්ලා ඇහැට කනට වැටෙනකොට අපිට දැනෙන්නේ නාසයටම තමයි දැනෙන්නේ. ඒ වගේම රසයක් දිවට පමණයි දැනෙන්නේ. අනිත් අංග වල ගෑවුනාට මේක තීත්ත රස මේක ඇඹුල් රස කියලා දැනෙන්නේ. ඒ වගේම ස්පර්ශයක් කියලා අපි සඳහන් කරන පොට්ටබ්බ ධාතුව <coughs> මේ බාහිරේ පඨවි ආපෝ තේජෝ වායෝ නිසා මේ කයේ තියෙන ඔපේට එහෙම නැත්නම් කයේ තියෙන ප්‍රසාද රූපයට ගැටිච්චාම ඒ ගැටුනේ උණුසුමක් ගැටුනේ සීතලක් ගැටුනේ කන දෙයක් ගැටුනේ සීතල දෙයක් කියලා කියවා ගන්න ස්පර්ශ කර ගන්න හැකියාව කයේ තියෙනවා ඊට පස්සේ ධර්ම කියන කොටස ඇවිල්ලා මනසට වැදිච්චාම මනසට තේරුම් අර ගන්න පුළුවන් මේක රූපයක් නෙමෙයි, ශබ්දයක් නෙමෙයි, ගන්ධයක් නෙමෙයි, රසයක් නෙමෙයි, පහසක් නෙමෙයි, ධර්මයක් කියලා. ඉතින් මේව ඇත්තටම අපේ දක්ෂකම් නෙවෙයි, මේව අපි පෙරපින් කරපු නිසා පංචවෝකාර භවයක් ලැබිච්චාම අපිට ඒ තොගේට හම්බ වෙන දේ මනුෂ්‍යාත්ම භාවය කියලා කියන්නේ මේකයි. ඉතින් මේක පිළිබඳව මේ වගේ විග්‍රහයක් වෙන දර්ශනික උගන්වන්නේ නැහැ. සර්වඥාන්ස මේක බොහොම ලස්සනට මේ විග්‍රහය පෙන්නනවා. එතකොට මේ විග්‍රහය දැන් මොකද නෙමෙයි මේ අත දාන්නවා. නමුත් මම පසුබිම සකස් කරගන්න ඕන නිසා මතක් කිරීමක් වශයෙන්මයි මම මේ මතක් කරන්නේ. එතකොට අපි දන්නවා ඇහැට රූපයක් වෙච්චාම අපේ හිත ඒ දිහාවට යොමු වුණොත් නැත්නම් හිත ඇහි පහළ වුණොත් අන්න මේ තුනේ එකතු වීමට ස්පර්ශය කියලා කියනවා. චක්කු ප්‍රසාදේ තියෙනවා බාහිර රූපක් තියෙනවා. මේක හොඳට මතක තියාගන්න චක්ක ප්‍රසාදයේ දවසේ පැය 24ම ඇරිලා තියෙනවා. අපිට ඕනම් කිතාගේ ඇස් දෙක වහගෙන ඉන්න වෙලාවෙ නැහැ කියලා. දැන් මාළුවාගේ ඇස් දෙකට ඇස් පිල්ලක් නැහැ. ඒ නිසා පැය 24ම ඇරලා. මාළුවාට කිසිම නිින්දක් ඇති සතෙක් නෙවෙයි. ඒ වගේ අපි කියනවනම් සාමාන්‍ය ඇස් දෙක ඇරලා තියෙන හැම වෙලාවෙම චක්ක ප්‍රසාදේ වැඩ. විශේෂයෙන්ම අන්ධ නැත්තම්. විශේෂයෙන්ම පරිසරයේ ආලෝකය තියෙනවනම් අන්ධකාර නැත්තම්. ඒ වගේම රූපත් ඕනේ තරම් බාහිරේ තියෙනවා. නමුත් රූපයක් දැකීම සිදු වෙන්න නම් අපේ හිත අනිකෝ සියල්ල බැහැර කරලා ඇහි උපදින්න ඕන. ඇහි උපදපු ගමන් ඒ වෙලාවට ඉදිරියට මුලිච්ච වෙච්ච රූපය, ආපතගත වෙච්ච රූපය හඳුනා ගැනීමේ හැකියාව සිද්ධ වෙනවා. ඒ නිසා ඒක ਸਰවඥාන්සේ චක්කුංච පටිච්ච රූපේච uppajjati චක්කු විඥානං තින්නම් සංගති පස්සෝ. ඇහැ තියෙනවා නිතරම ඔපේ. එළිය වර්ණ රූප ඕනි තරම් තියෙනවා. නමුත් දැකීම නම් චක්කු චක්කායතන ඇතුන ස්පර්ශය සිද්ධ වෙන්නේ හිත එතෙන්ට එන්න ඕන. ඒ කියන්නේ කනප් එක කනප්පුව කියන ගුරු උපකරණේ කකුල් තුනෙන් හැදිලා තියෙනවා. ඒ කකුල් තුනෙන් එක කකුලක් හරිය නැත්නම් ඒක වැටෙනවා. ලිග්ගල් තුන තමයි මුට්ටියක් කෙලින් කරන්න අපි තියාගන්න. එක ලිග්ගලක් හරි නැත්නම් වැටෙනවා. ඒ වගේ ඒ ලිග්ගල් තුනෙන් චක්කු ප්‍රසාදයක් සජීවීව හොඳට කොයි වෙලාවෙත් තියෙනවා. වර්ණ රූපේ සංධාන එළිය තියෙනවා. නමුත් තුන්වෙනි ලිග්ගල තමයි ඇහි පහළ වෙන හිත. ඉතින් මේ ඇහි පහළුණත් කනේ පහළුණත් නාසයේ දිවේ කයේ කොහේ පහළුණත් හිත එකයි තියෙන්නේ. ඔතන තමයි අපි බොහොම සූක්ෂමව තේරුම් ගන්න ඕනේ මේ හිත කොතෙන්ද එලඹිලා පෙලඹිලා වාසය කරන්නේ එතන ඉතුරු දෙක කොහොමඩත් එදිලා තියෙනවා මේක ගිය ගමන් ඒ ඒ ඇති වෙන සංකලනෙට ස්පර්ශය කියලා කියනවා මේ තින්න සංගති පස්සෝ මේ තුන එකට ගමන් කරන තාක්කල් ස්පර්ශය සිද්ධ වෙනවා ඒක නිසා අපිට චක්කු සංපස්ස කියලා එකක් ලැබෙනවා මේ විදිහටම තව විනාඩි දෙක තුනක් විස්තර කරොත් සෝත සම්පස්සේ කියලා එකක් ලැබෙනවා සද්දත් ලෝකේ ඕන තරම් තියෙනවා කම්බරෙත් විවෘතයි ඒ නිසා හිත යම් වෙලාවක කනට ගියොත් ඒක සෝත සම්පස්සේ ඇති වෙනවා එතකොට පෘථග්ජන ලෝකේ රූප ලෝකේ නැත්නම් වර්ණ රූප බලන ලෝකයක් සද්ධාහන ලෝකයක් කියවම දෙකක් ඒක නිසා පුද්ගලික පැත්තෙන් බannකොට තමයි ලෝකයට සම්බන්ධ වෙන්නේ රූප දැකීම හරහාද ශබ්ද ඇහිම හරහද කියලා ලොකු වෙනසක් තියෙනවා. නමුත් යාන්ත්‍රය නම් එකයි. රූපයට සම්බන්ධ වෙන හැටි, ශබ්දකට සම්බන්ධ වෙන හැටි යාන්ත්‍රණේ එකයි. ඊගාව නාසයේ ਸਰවඥන්සේ සඳහන් කළ තියෙනවා එලුකුරේක හැඩය ඇති කුහරයක් තියෙනවා මේ තරුණ ආස්තිවර වෙන තැන. එලි හිස් කපලයක පේන තියෙනවා. අන්න ඒක වටේ ගන්ධයට සංවේදී වූ ඝාන ප්‍රසාදේ පිහිටලා තියෙනවා. ඉතින් හුස්ම ගන්න වාරයක් පාසා අපිට මේ වාතයේ තියෙන ගඳ සුවඳ දැනෙනවා. ඉතින් ඒ අනුව හිත ඇහැට යන්නේ නැත්නම් කනට යන්නේ නැතුව බැරි වෙලා හරි නහයට ගියොත් මෙතන පහළ වුණොත් එතකොට නාසයේ ගඳ දැනීම සිදු වෙනවා. එතකොට අපි ගහනන් පස්සේ කියලා එකට ගියේ. ඊට පස්සේ දිවේ තියෙනවා රස හයක් හඳුනා ගැනීමේ ශක්තිය. ඉතින් ඒක නිසා ඒ වර්ග රසනහර කියලා කියනවා. ඒ රසනහර තුඩු වලට මොනවා හරි ආහාරයක් වටිච්චා නැත්නම් වසක් විසක් වටිච්චාම ඒ අණුව ඒක තිතයි ඒක පැණි රසයි ඒක ඇඹුලයි ඒක කටුකයි ඒක ලුණු රසයි ඇඟිලි රසයි ආදි වශයෙන් මේ රස හයකට බෙදා දැක්වීමේ හැකියාව දිවේ තියෙනවා නමුත් ඒක ක්‍රියාත්මක වෙන්න හිත ඇහැට යන්නේ නැතුව කනට යන්නේ නැතුව නාසයට යන්නේ නැතුව දිවේ පහළ වෙනවා ජීවා විඥානේ පහළ වෙච්චාම එතන ඒ සිදුවෙන රස දැනීමට අපි කියනවා ජීවා සම්පස්සේ කියලා. එතකොට හිත මනෝ මනායතනෙටම ගිහිල්ලා ධර්ම කොටාස උණුසුම් අපිට කැමැත්ත අකමැත්ත තරහව ඒ වගේම ඊර්ෂ්‍යාව සතිය ආදී ධර්ම කොටාස පහළ වෙනකොට හිත මන ආයතනට ගිහිල්ලා ඒ දේ රූප පේනව නෙවෙයි ඒ වෙලාවේ ශබ්ද නෙවෙයි ගන්ධ රස පහස නෙවෙයි අර හිතට දැනෙන ඒ ආකල්ප ඒ වගේම වර්ණ ගැනීම ඒව එක එකක් වෙන් කළ හඳුනා ගන්න පුළුවන් තරමටම ස්පර්ශය හරි පිරිසිදුයි ඒක නිසා පුද්ගලයෙක් ඕනම වෙලාවක අවදිින් ඉන්න වෙලාවක යාට හිතට යන්න පුළුවන් දොරටු හයක් තියෙනවා. ඇහැ කියන දොරටු විදිහට රූප බලන්න පුළුවන්. කන කියන දොරටු විදිහට ශබ්ද අහන්න පුළුවන්. නැහැ කියන දොරට උඩියොත් ගඳ බලන්න පුළුවන්. දිව කියන දොරට උඩියොත් රස බලන්න පුළුවන්. කයට ගියොත් ආස ලබන්න පුළුවන්. මන ආයතන ගියොත් ධර්ම කොටස දැනගන්න පුළුවන්. ඉතින් ඒ අනුව බලනකොට අපි උදේ ඉඳලා හැන්ද වෙනකම් මේ රූප, ශබ්ද, ගන්ධ, රස විශ්ේ කටයුතු කරනකොට යම් කෙනෙක් මේ හිත පිස්සු ඇදිච්ච වඳුරෙක් පිටිපස්සේ එලවලා ගිහිල්ලා කොයි අතෙන් කොයි අතට පයින්වද කියලා පොත් බැීම් කරනවා වගේ කොයි වෙලාවද ඇහි තියෙන්නේ කොයිලද කනේ තියෙන්නේ කොයිලද නාසයේ තියෙන්නේ කියලා බැලුවොත් පිස්සු නැති කෙනෙක් මේ ලෝකේ නැහැ. පිස්සු අඳුර විතරක් නෙවෙයි බලන විදිහටත් පිස්සු හැදෙනවා. එකක් පැහැදිලි වෙයි කිසිම න්‍යාය පත්‍රයක් නැහැ. මොනම විදියකින්වත් කියන්න බෑ ඊගාව චිත්තක්ෂණේ රූපයක් බලයිද සද්දයක් අහයිද ගඳක් බලයිද රසක් බලයිද කියලා මොනම විදියකින් කියන්න බෑ පුදුමාකාර අසරණ ගතියක් නැහැදිච්ච නොසන්ඩාල ගතියක් කීවාන ආහන ගතියක් මේ හිතේ තියෙනවා. ඉතින් ඒක manussත් එක්ක හම්බ වෙච්ච මේ අතිරණ ශක්තිය නියම විදිහට ස්වභාවික වර්ණයට වැටුනොත් මනුෂයා පරිණාමයෙන් ඉහළට යනවා. මනුෂයා මේ ස්වභාවික වර්ණය හෝ තමන්ගේ සුභසිද්ධිය හෝ ආධ්‍යාත්මික නොදැන මේ රූප තිබුණ පළියට, ශබ්ද තිබුණ පළියට, ගන්ධ රස පහස තිබුණ පළියට ඇහැ කන දිව නාසය තිබුණු පළියට ඒකට කිසිම චාරයක් නැතුව හැසිරෙන්න ගත්තොත් මනුෂ්‍ය තිරසන් මට්ටමට වැටෙනවා. ඒ නිසා භාවනාවකින් තොරව එහෙම නැත්නම් මේ ස්පර්ශය පිළිබඳ හැදෑරීමකින් තොරව අපි මේ යන්ත්‍රේ පාවිච්චි කිරීම පිළිබඳව බටහිර මිනිස්සෙක් කියන්නේ අපිට හොඳ වටින යන්ත්‍රයක් හම්බෙලා තිනවා හෑන්ඩ් බුක් එක නැතුව. මේ පාවිච්චි කරන තොරතුරුනේ අපි අරෙන් මිරිකනවා මෙහෙන් මිරිකනවා අවුරුදු 120ක් මේ යන්ත්‍රය පාවිච්චි කරත් අපිට මේක පාලනය කරන්න බෑ. ඒ වගේම අපිට කියන හැම කෙනෙක්ම කිසිම කෙනෙක් මේ අන්තරයේ අත්පොත අරගෙන බලලා නෙවෙයි මේක වැඩගන්නේ. ඒකට මෑත කාලේ තියෙන හොඳම නිදර්ශනය තමයි ඒ කම්පියුටර්ස් ඉගෙන ගන්න ඕනේ නම් කෙනෙකුට ගිහිල්ලා හොඳ දක්ෂ කම්පියුටර් ක්ලාස් එකට ගිහිල්ලා ඒ ගුරුරේ කරා මාස ගාන ඉගෙන ගන්න පුළුවන්. නැත්නම් කීබෝඩ් එක තද කරලා ඉගෙන ගන්න. දැන් වරුදු 3 4 ළමයි ඔය කිසිම කම්පියුටර් පන්තිකට යන්නේ නැතුව තාත්තට අමාරු වෙච්චාම ඊළඟට ගිහිල්ලා තෝරලා ගෙනත් දෙනවා. ඒක නිසා කියලා තිබුණා කීබෝඩ් එක උඩ රිලෙව් එකට නටන්න දුන්නොත් කොයි වෙලාවක හරි ඔය කීබෝඩ් එකේ E mc2 කියලා වදින්න ඉඩ තියෙනවා. අයින්ස්ටයින් මහා ලොකෝට හොයාගත්ත සමීකරණේ ඌ ගහගෙන ගහගෙන ගහගෙන යනකොට රිලෙවකට නටන දුන්නොත් කීබෝඩ් එක උඩ ඔය අමුවාර සමීකරණ ඕනෙලාක වදින්න පුළුවන්. අර පිස්සටත් ඒ පොට්ටයක් ඇදලා තියෙනවා. අයින්ස්ටයින් කියන පිස්සලත් රිලෙවෙක් නටනකොට ඒ පොට්ටයක් ඇදලා ඉතින් අපි උට නොබෙල් ප්‍රයිස් දීලා ලොක්ක කරලා දැන් අනේ බුදුහාමුදුරුවෝ මේ මුළු කීබෝඩ් එකම දැනගෙන මේකට නගන පිස්සු රිල වගේ හැටි දැනගෙන උන්වහන්සේ කිව්වේ මේකේ කිසිම චාරයක් ඒක නිසා දෙනවා නම් Nobelම තමයි දෙන්න තියෙන්නේ බෙල් එක තියෙන බයිසිකලයක්වත් දෙන්න වටින්නේ නැහැ ඔය ප්‍රයිස් වල. නිසා යම් කිසි කෙනෙක් එවැනි වූ මේ යන්ත්‍රයේ මං ලැබුවේ පෙරපින් කරලා බුද්ධෝත්පාද කාලයක අනේමට කොච්චරත් මේ ලෝකේ කොරු අන්දයෝ ඉන්නදි මට මේ අංග පුලාවක් සහිත මේ යන්ත්‍රය ලැබිලා තියෙනවා. මේ අනික් කට්ටිය වගේ පැනලා ගිහිල්ලා මේ යන්ත්‍රය පාවිච්චි කරපෙක තමයි සංධාරේ පුරාවට ගෙරුවේ. අනේ මම මේකේ අත්පොත කියවගත්තොත් අත්පොත කියවල ඉවරලා මේක අර ඔය ආතසි ක්ලක් හැදුවේ අර ස්පේස් ඔඩිසි චිත්‍රපටිය වගේ යන්ත්‍රය මාව පාවිච්චි කරන වෙනුවට යන්ත්‍රය මාව දාශකත්වයට ගන්න වෙනුවට මම කවදද මේ යන්ත්‍රය දාශකත්වයට ගන්න. ඔන්න ওই ටික තමයි ශික්ෂාව කියන්නේ. මේ යන්ත්‍රයේ විසින් මාව මම යකිල අපි ඊතාගෙන ඉන්න මේ හොල්මන ඕනේ ඕනේ දිහාවට නාස්ලනුව දාගත්ත මිහිරකෙක් වගේ අදිනවනම් යන්ත්‍රයේ අපිව පාලනය කරනවා. අපි දාසයි. අපි එක එක රූප පෙන්නකොට ඔන්න රාගෙමත් වෙනවා. ඔන්න ද්වේෂෙමත් වෙනවා. ඔන්න රද්දයක් ඇහෙනකොට රාගෙමත් වෙනවා. ද්වේෂ මොන විදිහෙන් නැතර කරන්න බෑ. ඒතර ප්‍රශ්නයක් එනවා මේ පින් කරලා ලබාගත්ත මේ මැෂින් එක මගේ ස්වාමියාද මගේ දාසයාද කියලා. තන්නේ ක්‍රම ස්වාමියා. අපි මැරෙනක මොහොතේ විතරයි තේරුම් අරගන්නේ මේ අන්තරේ මට අයිති නැති එකක් බව. මේ අන්තරේ මං කියන දේ අහන්න නෙමෙයි මායාව මේක දීලා තියෙන්නේ අපි සංසාරේට කෙලෙස් උපදවන්නේ. අපි මේක නාවණ්ඩයි කවණ්ඩයි පොවණ්ඩයි තමයි ඔය දවසේ පැය 24ම ගත කරන්නේ අතිරේක කාල වැඩ කරලා ඕවර් ටයිම් කර කර හම්බ කර කර මේ කය සනසණ්ඩය හදා. හැබැයි එකයි දැනගන්න වෙන්නේ මරණ චිත්තක්ෂණය මේ කය හෝ මේ හිත කවදාකවත් මට ඕනේ න්‍යායපත්‍රයට නෙවෙයි වැඩ කරන්නේ මට එකයි කරන්න පුළුවන් ඉන්නේ කයට ඕනේ න්‍යායපත්‍රයට වැඩ කරත හැකි ඒකට කියනවා මම 16යි මම බැලයෙක් මම වාලෙක් ඒ නිසා කේමනන්ද ස්වාමීන් වහන්සේ ඉන්න කාලේ කියන්නේ අපි කාමරාජිනියගේ කාමරාජධානියේ බත් බැලියෝ කියලා උදේ ඉඳලා හැන්ද වෙනකම් පහඳිනවා මේ හය දොර සම්පූර්ණ කරන්න. මේ හය දොර පිනවන්න. නමුත් කිසිම කෙනෙකුට කියන්න බෑ ඊගාව චිත්තක්ෂණේ මම ඇහෙන් පිනවන කෙනෙක් වෙයිද කනෙන් පිනවන කෙනෙක් වෙයිද කියලා. ඒ නිසා මේ ස්පර්ශය කියන මාතෘකාව දිගේ අපි මුල ධර්මානුකූල මේ වගේ ගවේෂණය කරගෙන යනකොට සරුවචන මහන්සි අපිට ආර්දනා කරනවා ස්පර්ශ හයක් තියෙනවා චක්කු සම්පස්ස, සෝත සම්පස්ස, ගාහන සම්පස්ස, ජීවා සම්පස්ස, කාය සම්පස්ස, මනෝ සම්පස්ස. මේ හයම එකවර වැඩ කෙරුවොත් එහෙම නැත්නම් අර විදියට පිස්සු අඳුරේ කට්ටෙන් අතර පහින් ඉඳලා වැඩ කරොත් කදාකත් මේක නිරීක්ෂණය කරන්නත් බෑ මේක ඉගෙන ගන්නත් බෑ මේ ෆෑන් එක කැරකෙද්දි මේක ෆෑන් එකේ තටු ගන්න කියන්න බෑ ඒ නිසා අපිට මේක තටු තුනද හයද කියලා දැනගන්න එක නතර කරන්න ඒ වේගය අඩු කරන්න ඕන ඒ වගේම දේශීය කරන්ට් එක එන ජෙනරේටරයක් මේ පැත්ත එන්ජින් එක මේ පැත්ත ඩයිනමෝ එක කියලා දෙක වෙන් කරලා දැනගන්න කරන්ට් එක තියෙද්දි බෑ. දුවද්දි බෑ. මොකද ඒක විනාඩියකට 1500ක වාරයක් හැරගෙනකොට ඒක පිස්ටන් වැඩ කරන හැටි, වීල් වැඩ කරන හැටි, කෑම් වැඩ කරන හැටි අල්ලන්න බෑ. ඉතින් මේක පොඩ්ඩක් වේගය අඩු කරන්න වෙනවා. ඒ වේගය අඩු කිරීම අපිට මේ ලැබිච්ච වටිනා සංසුන්දර ජීවිතයේ රසාස්වාදය අඩු කරනවා වගේ ඒ නිසා අපි අර පුදුමාකාර වේග රැල්ලකට අහු වෙලා මේවා පිනවන්නේ මම පුරවන්න උත්සාහ කරාට මිත්‍යෙක් කවදාකවත් මනුස්ස ජීවිතේ මනුස්ස ලෝකේ කවදාකවත් පුරවලා සන්තෝෂ වෙච්ච කෙනෙක් මැරිලා නැහැ. මැරිච්ච හරියක් මැරෙන්නේ ඌනෝ ලෝකෝ අතිත්තෝ කාමදාසෝ. ඌනවමයි. සම්පූර්ණව නෙවෙයි. අതൃප්ති කරවමයි. කවදාකවත් තෘප්තිපත්‍ර නෙවෙයි. කාමදාසමයි. ඒ තීදිත අපි හැමදාම මේ කාමයට පහඳින්න නිසා අපිට මේ ස්පර්ශය කියන මාතෘකාව කරන්න යනකොට සරුවචන් වහන්සේ අපිට ඒ සාරා සංකේ කල්පලක්ෂයක් කරපු පරිශ්‍රණයෙන් පස්සේ කියනවා මහණෙනි නුපුහුරු මනසකට අභාවිත මනසකට අභාවිත කාය අභාවිත සීල අභාවිත චිත්ත අභාවිත ප්‍රඥා ඇති මනසකට චක්කු සම්පස්සේ අල්ලන්න හරිය අමාරුයි ඒකෙන් තමයි ගොඩාක් කෙලෙස් වැගිරෙන්නේ අපි සංසාරේ ගොඩක් බැඳෙන්නේ ඒ නිසා ඉතාමත්ම වේගයෙන් ඉතාමත්ම යොහුසුලව වැඩ කරන තැනක් තමයි චක්කු සම්පස්සේ වෙන විදිහකට කියනවා නම් අපේ මනසට ස්වච්ඡන්දතාවය දුන්නොත් නැත්නම් විඥාණයට විඥාණය නිතරම ඇහත් එක තමයි ඉන්නේ. කලාතුරකින් තමයි මේ අවස්ථාව දෙන්නේ අහම්බෙන් වගේ කනට. නාසයට, දිවට, කයට හැම වෙලාවෙම කය මේ ඇහ අධිකාරී ශක්තිය පාවිච්චි කරලා හිත නතු කරගෙන ඉනවා. ඒ නිසා අපේ ඇහ අන්ධ වුණොත් අපේ ජීවිතේම ඉවරයි. යම් වෙලාවක ඇස්සන් දුනොත් එහෙම ඉතින් ඉවලා ඉඳලා වැඩක් නැහැ. ඒ තරමටම අපි මිතාම ප්‍රියමනාපදයකට කියන්නේ එයා මගේ ඇහි බබා වගේ කියලා කියනවා. ඇහි බබා නැති වෙච්ච දවසක ජීවිතේ ඉවරයි. ඒ මොකද හේතුව ඒකෙන් තමයි ගොඩක් අපි පින වෙන්නේ කෙලෙස් උපදින්නේ. ඒ නිසා සර්වචනාසි යෝජනා කරන අභාවිත කාය, අභාවිත සීල, අභාවිත චිත්ත, අභාවිත ප්‍රඥාව ඇති කෙනාට ඇහි භාවනා කරන්න අමාරුයි. ඒක බොහොම ශීඝ්‍රයෙන් වැඩ කරන නිසා. ඊ ගාවට කන. ඊ ගාවට නාසය. ඊ ගාවට දිව සර්වඥාන්සේ පෙන්න දෙනවා මොන්ඩිසෝරි පන්ති ළමයෙකුට අයන්න අයන්න කියලා දෙනවා වගේ මිච්ඡර කෙලසිච්ච හිතකට මේ ස්පර්ශය අල්ලලා දෙන්න ඕනේ නම් යෝජනා කරනවා කය තමයි ලේසිම කියලා. ඒ නිසායි සතර සත්‍යපට්ඨානේ කායානුපස්සනා ඉස්සරහින් තියලා තියෙන්නේ. ඒ භාවිත ගැන කතා කරනකොට කාය භාවිත නැත්නම් භාවිත කය ඉස්සලා කියලයි භාවිත හිත් සීලය කියන්නේ භාවිත සමාධිය කියන්නේ භාවිත ප්‍රඥාව. ඉතින් ඒ නිසා අපිට මේ රූප කය තමයි ස්පර්ශ කරනකොට අල්ලන්න පුළුවන් ඒ නිසා අපි මේ කයේ තියෙන ස්පර්ශය ඔට්ඨප්පේ තමයි සියලුම භාවනා ක්‍රමවලට කර්මස්ථාන සපයන්නේ. ඒකට අපි කියනවා මේ කායानुපස්සනාව කියලා. මේ එහෙම නැත්නම් ධාතු මනස්කාර වශයෙන් කොයි පැත්තෙන් ගියත් අපි මේ කය අල්ලගෙන තමයි යන්නේ. විශේෂයෙන්ම මම මේ කතා කරන්නේ විපස්සනා භාවනාව ගැන. ඉතින් මේක විස්තර කරන්න පුංචි කතාවක් අපේ අටුවාචාරින් වහන්සේලා පෙන්ලා දෙනවා. ඒ අර මහාජිව ස්වාමින් වහන්සේට වෙච්ච සංගතියේදී මහාශිව කියලා බුදුහාමුදුරෝ වැඩ ඉන්න කාලෙමයි මම හිතන්නේ ඒ ස්වාමීන් වහන්සේ හිටියේ පොත්පත් දැනුම පිළිබඳව දැන් කාලේ හැටියට කියනවා නම් ප්‍රොෆෙසර් කෙනෙක් මහාචාර්යවරයෙක් දවසට පන්ති 18ක් කරනවලු 18 එක එක පන්තියට 500 ගාන ඉන්නවලු ඒ නිසා ඒ ශාංශයේ දිගටම හරීම මේ වැඩ අධික හඳුරු කෙනෙක්. නමුත් හොඳ දැනුමක් තියෙනවා. මේ ශාංශිකාව පොත් කියවපු ස්වාමීන් වහන්සේලා මේ පොතෙන් ගන්නනේ බුදුහාමුදුරන්ගේ අධර්මයේනේ. මේ ආම්දුරු නොකරුවට ඒගොල්ලෝ ඒ ක්‍රියාවත් කරලා මේ ආම්දුරගේ ඉගෙනගත්ත ගෝලයක් ඉඳලා තිනවා රහත් වෙලා. රහත් වෙලා මේ මහා ශිව හාමුදුරුව පිළිබඳ වටිනා මෛත්‍රී අදහසක් පතුරලා තිනවා. අනේ අපිට මේ අම්මා අප්පා දුන්නා වගේ නෙවෙයි මේ ධර්මමය ඕජාව දුන්නේ මේ ස්වාමීන් වහන්සේ. අනේ මේ ශාසක කොච්චර උතුම් කෙනෙක්ද? මම කොහොමද උදව් කරන්න කියලා ඒ අරියත් භාගයත් එක්ක ලැබිච්ච අභිඥාවත් එක්ක බලනකොට දැක්කලු මහා ශිව හාමුදුරුව පුතඥයි කිය. දැන් මම ඒ ශාසකෙන් ඉගෙනගෙන මම රහත් වෙලා. දැන් මට එතකොට ඇති වෙන විශාල ධර්මමය සංවේගයක් අනේ වහාම සීල වැඩ නතර කරලා ගිහිල්ලා මේ ස්වාමීන් වහන්සේට අපිට කරන්න පුළුවන් උදව්වක් කරන්න ඕනේ. ඉතින් මේ ස්වාමීන් වහන්සේ පාත්‍ර සිවුරු අරගෙන සීනාසනේ අකුලල දීලා පයින් මේ යනවා. ගිහිල්ලා දැක්කට පස්සේ අර හඳුන අඳුන ගන්න තමන්ගේ පරණ ගෝලයා හඳුන ගත්තට මොකද ඒකට පන්තික උගන්වනවා. ඉතින් ඒ නිසා ගෝලයට කතා කරන්න වෙලාවක් නැහැ. ඊට පස්සේ ගිහිල්ලා වන්දනා කළාම ස්වාමීන් වහන්සේ මට පොඩ්ඩක් කතා කරන්න ඕන කොයි වෙලාවද? අනේ නම මේ දවස්වල නම් විවේකයක් නැහැ. ඉතින් ඊට පස්සේ කියනවා ස්වාමීන් වහන්සේ මේ පින්ඳපාත යන්න තිවුරු වඳින වෙලාවේදී අනේ නෑනේ ඒකටත් අපොයින්ට්මන්ට් එකක් තියෙනවනේ එක්කෙනෙක් එනවායි කියලා දෙනවා. ඔබ වහන්සේ දාහනේ වන්දලා ඉවරෙච්ච වෙලාවේදී දැහැටි වන්දන වෙලාවේ ඒකෙත් එක්කෙනෙක් ඇවිල්ලා අරගෙන තියෙනවා වෙලාව. ඔබ වහන්සේ නිදාගන්න ඉස්සලා ඊට පස්සේ ඔක්කොම එක එක ඉතින් සමාන ජීවිතේ අපි සාමාන්‍යයෙන් හම්බ වෙන්නේ විවේක ස්ථාන ආන්න මේ ශාසනයට ඇත්තටම කවුරු හරි එනවා ඉන්නේ රාජරාජ මහා අමාත්‍යවරු ඒක නිසා මේ ස්වාමීන් වහන්සේ කියනවා මේ මට පේන තෙක් අහලක එහෙම අහවල් දවසේ අපිට විවේකව කතා කරන්න පුළුවන් කියලා හම්බ වෙන්නේ නැහැ කියලා. ඉතින් අර ගෝලයාට ඇති වෙන ධර්ම සංවේගයේදී යාට ගුරුවරයා කෙරෙහි මේ ප්‍රකෘතිය පෙන්ලා දී ගන්න හම්බෙන්නේ නැති නිසා අවසරයි ස්වාමීන් වහන්සේ මම එනම් වඩින ඔබ වහන්සේට වැඩ වැඩ නිසා මම යන්නේ ඉස්සෙල්ලා කියන්නේ ඔබ වහන්සේ නම් මැරෙන්නවත් වෙලාවක් නැහැ කියලා යනවා. එච්චරයි කියන්නේ. ඔබ වහන්සේට මැරෙන්නවත් වෙලාවක් නැති. මේ ස්වාමීන් වහන්සේ දන්නා මේ ගෝලයා බොහොම කීකරු කෙනෙක්. ඇයි මෙහෙම යනකොට මේ දෙයියට අපෙන වචන කතා කරලා යන්නේ කියලා කල්පනා කරනවා. කල්පනා කරන්න වෙලාවකුත් නැහැ මොකද පන්ති. දිගට දිගට කරලා පස්සේ මේක නිතර හිතට වදිනවා. මේ ගෝලයා කිව්වා මට මෙච්චර මේ මැරෙන්නවත් වෙලාවක් නැහැ කියලා හිතනවා ඇත්තටම මට විවේකයක් ගන්න ඕන නම් කොයි වෙලාවද තියෙන්නේ කියලා. ඒතකොට කල්පනා වෙනවා කවුරු හරිලා බුක් කරත් අපොයින්ට්මන්ට් දැම්මත් නැතත් මට විවේකයක් නැහැ. මම මොනතරම් දාසෙද්ද? මම මොනතරම් වාලෙද්ද? මම මොනතරම් කැඹිරිල්ලද්ද කඹරන්නේ? මට මේ මම උගන්නන කිසි කෙනෙක්ගෙන් පුළුවන් ද මට විවේකේ දීපන් කිව්වොත් දෙන්න කෙනෙක් ඉන්නවද නැහැ. ඔක්කොමලා කියන්නේ අපිට මේ ටෙඩි උගන්නන්න පුළුවන් නම් ඊවිනින් ටියුෂන් ක්ලාස් එකක් දාන්නයි. මේ එක්කෙනෙක්ව කවදාකවත් මතක තියාගන්න උදව් කරන කිසි කෙනෙක් ආපහු මේ උදව් කරන මනුස්සයාට විවේකී ලබා දෙන්න හිතන ලෝකයක් නෙවෙයි මේ. ඒ මිනිස්සු ගන්නේ මට මේට වැඩිය උදව් කළ හැකියාව තිබුණා කරේ නැහැ. මම පුදුමාකාර ඔය ආණ්ඩුවෙන් ගන්න ටැක්ස් වගේ නෙවෙයි ඒ ටැක්සේෂන් එක අන්තිම ධර්මයි. ඒක කරන්නෙම කිට්ටු අන්තිම. කිට්ටු අන්තිම එක හුස්මකට හෙල්ලෙන්න දෙන්නේ. ඉතින් මේ ශාසනය මේක දැනගත්ත ගමන් තද සංවේගයක් පහළ වුණා. මම කවදද මේ වරදණ්ඩෙන් බිරෙන්නේ? කොච්චර කාලයක් ජීවත් වුණත් ජීවත් වෙන තාක් ඒ දඬුවම තීන්දුවයි. මේ එක්කෙනෙකුට කතා කරුවොත් අනේ දරුවනේ මම උඹලට මෙච්චර කල් ඉගෙනුවා. මට සුමාන අධ්‍යක් විවේක වෙන්න ඕනේ කිව්වොත් අර ඔක්කොම ඉසයත බඳගෙන අඬන්න පටන් ගන්නවා. ඒ නිසා වුණාංශ කරන්නේ පහුවෙන්ද උදේම අරුණට කලින්ම කාටවත් නොකිය සිවුරයි පාත්‍රේ කරේ දාගත්තා එළියට යනවා. එල ගව් 120ක් පයින් යනවා. අර හිටව පැත්තේ උලඟක්වත් අදින්න නැති වෙනවා. මොකද කවුරු හරි දැනගත්තොත් මේ මහාචාර්යවරයෙක් අපිට නැති වුණා හොයාගෙන එනවනේ. ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා යනකොට 39ක් විතර භාවනා කරන මධ්‍යස්ථානයක් හම්බ වෙනවා. ඊට පස්සේ හරි සන්තෝෂ වෙලා ගිහිල්ලා එතනදී ලොකු ආම්රණ කතා කරලා කියන අවසරයි. මම මේ පොතපත දැන ගන්න කියන මට භාවනා කරන්න හිතුණා. ඒක නිසා මට අනුකම්පා කරනවා. ලොකු හැමෝම දකින්නකොටම තේරෙනවා මේ යක්ෂයා පොතේ කුරෙක්. කවදාවත් භාවනාව හරියන්නේ ඒකත් ඒක සම්මත සත්‍යයක්. ඔය උඟා කොනට දෙය දන්න කට්ටියට කොහොමඩක උගන්වන්න බෑ. පැහියෝ. එනිසා කියනවා බොහොම හොඳයි. භාවනා කරන්නට බොහොම හොඳයි. මට දැන් වයසයි. මම දැන් උගන්වන්නේ මම දෙවෙනි නමට වැඩබාර දීලා තියෙන්නේ ඒ නමත් එක්ක කතා කරලා එහෙනම් භාවනා කරගන්නයි කියලා. ඊට පස්සේ ආ මේක වෙන්න ඇති චාරිත්‍ර කියලා රාහම්රෝ දෙවෙනි ආම්රෝ ගාවට ගිහිල්ලා කියන අවසරයි ස්වාමීන් වහන්සේ මම මේ බොහොම දුර ඉඳලා ආවේ මම අසවලා මේ මට ලොකු ආමරු ගාඩික ඔබ වහන්සේ ළඟ නෙවෙයි මේ ආමරු කල්පනා කරන කවදාකවත් ලොකු ආමරු මයි ගාවට එවන්නේ මේ අක්ෂයා කුණු වෙච්ච පොල් ගෙඩියක් විරුද්ධ කරන්න බෑ කියන එක නිකන් දැයිලා කියනවා මේ මටත් දැන් එවල එවල ගෝලියෝ හරි ගානක් ඉන්නවා මම හුඟක් කරන්නේ තුන්වෙනි ආමරුන්ට යවන එක කැමති නම් තුන්වෙනි ආමරු ගාවට යන්නේ එතනින් යහන හැම කෙනාම දැනගන්නවා මේ මනුස්සයා සුද්ධ කරන්න බැරි එකක් කියලා හතරවෙනි එක කරන්න පස්වෙනි එක කරන්න හයවෙනි එකට කියලා අන්තිමටම හත් අවුරුදු සාමනීර කෙනෙක් ගාවට යනවා. ඒ තලේ ඉන්න අඩුම කෙනාට. දැන් මේ ආමරන්ට හරි වෙහෙසයි දැන්. යාට පස්සේ සාමනීර නමට කතා කරලා කියනවා අනේ ඔය කල්යාණ මිත්‍රයන් වහන්සේ ඔබ වහන්සේලාගේ ජීවිතය ගත වෙලා තියෙන භාවනාවට මම මෙන්න මේ විදිහට ජීවිතය ගත කරපු කෙනෙක්. ඒක නිසා මට අනුකම්පා කළා කමටහන දෙන්න කියලා. ඉතින් මේ සාමනීර නම් මොන දේ බලගෙන මගේ කිරියත්තා වගේ මේ ඔබ වහන්සේ. ඔබ වහන්සේ කවදාකවත් මං කියන්නේ නැහැ. ඒක නිසා මම වෙන්නේ නැහැ. වැඩේ වෙන්නේ නැහැ. කියනකොටම අර ස්වාංශයට විශාල සංයෝගයක් ඇවිල්ලා අඬන්න පටන් ගන්නවා. කිසිම කල්යාණ මිත්‍රයෙක්ගෙන් වැඩක් ගන්නවත් බැරි තරමටම මෙත්තයි වෙලා. ඊට පස්සේ කියනවා කල්යාණ මිත්‍රන් වහන්සේ මට හරීම සංවේගයක් මට පහලලා තියෙන්නේ ඔබ වහන්සේට ඔප්පු කරලා පෙන්වන්න ඕන නම් මම ඔබ වහන්සේ කියන දේ ඒක කැමති වෙනවයි කියලා මම නිදර්ශනයක් වශයෙන් කියන මේ කියන මඩගොහරුවට මට බහින්න කිව්වොත් ඔබ වහන්සේ මම බහිනවා ස්වාමීන් වහන්සේ. මට ඒ තරම්ම සංවිධියක් පහළලා තියෙනවා. ආත්ම තමන්ගේ ආත්මය පිළිබඳව හරි මේ ලැජ්ජිත ස්වරූපයක් පතරේ. ඊට පස්සේ පොඩි ආම්ලෝකේ නම් බහින්නේ කිය. ඔබ වහන්සේට ඕන නම් ඔප කරලා වෙන්නන්න බහින්නේ කිය. අනේ ධන මේ ඉන මට්ටමට යනකම් දැන් කාර්ය හැටියට කියන හොඳ චැලෙන්ජර් සිවුරක් අඳගෙන ඉඳ ඇති බහිනවා මට. ඊට පස්සේ කියන ආ දැන් ගොඩ එන්නේ කිය. උඩින් නැවිලා ඉඳ ගන්නදී කියනවා. ඉඳ ගන්න කියන්නේ දැන් මේ අලුකෝ හම්දුරෝනේ. ඇදලි බැඳගෙන වාඩිවන්න පස්සේ කියනවා මං කමටහනක් දෙන්නම්. හැබැයි විදිහට වැඩ කරන්න. ලබුවන්ද පින්නෝනේ මට යටත් පහත් වෙනවයි කියලා. අනේ කල්යාණ මිත්‍රන් වහන්සේ ඔබ වහන්සේ කියන ඕන විදිහට වැඩ කරන මට දැන් තේරෙනවා. ඊට පස්සේ කියනවා මස්සැද්දෙක් කල තලගොයෙක් පිටිපස්සේ අඹාගෙන යනවා. හලගොයා ගිහිල්ලා හිල් හයක් තියෙන හුඹහකට රිංගනවා. දැන් මේ මස් ඇද්දා මේ තලගොයා අල්ලන්න මොකද කරන්නේ? අර අර ස්වාමීන් වහන්සේට ප්‍රශ්නයක්. මේ ශාන්තිරි බහුසුතයි. ඒ ශාන්ති කියනවා ස්වාමීන් වහන්සේ මස් ඇද්දා හිල් පහක් වහනවා. හයවෙනි හිලෙන් දුම් පිමිනවා. එතකොට තලගොයා ඇතුලේ දුම් වදිනකොට එළියට එන්න බලනකොට එළියට එන්න තියෙන එක හිලයි අර දුම් පිමින හිල ඒකෙන්ම එළියට එන ඉතින් මස් ඇද්දා ඒකම ඇහ ගහක ඉඳලා එතනින් එළියට එන්න කලබල අල්ලගන්න. කැමැත්තක් කරනවා. ඊට පස්සේ කියනවා ඔබ වහන්සේ ඉඳගෙන මෙහෙම පරියන්ක ඉඳගත්තාම ඔබ වහන්සේ තුඹහක් වගේ. ඕන කෙනෙක් හොඳට ඉඳගෙන බලන්න ඉඳගත්තා පස්සේ උඹහක් වගේ තමයි. ඔකේ හිල් හයක් තියෙනවා. ඇහ කියන්නේ එක හිලක්. ඒකෙන් විශාල ගනුදෙනු සිද්ධ වෙනවා. නාසය කියන්නේ තව හිලක්. ඒකෙන් ගනුදෙනු සිද්ධ වෙනවා. කන කියන්නේ තව හිලක්. දිව කියන්නේ තව හිලක්. කය කියන්නේ තව හිලක්. හිත කියන්නේ තව හිලක්. මේ හිල් පහේම ඇතුලේ ඉන්න මේ විඥාණය අල්ලන්න කුරුකමක් කරොත් මම කොයින් එළියට පණිද්ද නැහැ. ඒක නිසා ඔබ වහන්සේට ඇස් දෙක වහගන්න වෙනවා. ඇස් දෙක වහගෙන ඉල්ලෙන් කරණ තියෙන්නේ චක්කු ස්පර්ශය චක්කායතන ඇතුලේ ස්පර්ශයට භෞතික වශයෙන් වෙන්න නොවෙන්න ඉඩ කටයුතු සලකනවා. ඊට පස්සේ ශබ්ද නැති තැනකට යනවා. ගන්ධ බලන්න යන්න එපා. සාමාන්‍ය වාතාවරණ තියෙන තැනකට යන්න කටින් කතා කරන්නත් එපා රසමස උලක් කටේ තියාගෙන ඉන්නත් එපා දිවට අවධානය යන්නේ නැති වෙන්න තැම්පත් කරා ඊට පස්සේ හොඳට පట్టල වාඩිලා මේ කාය ස්පර්ශයට නැත්නම් කාය ප්‍රසාදයට කයේ උපේට හිත ධානය ඉන්න එතකොට විඥානය වැඩ කරන්නේ මේකෙමයි යන එන ගමන අල්ලන්න පුළුවන් වෙන මේ කය හරහා නැත්නම් කායානුපස්සනාව කියලා මේකට කියනවා. කය අනුව බලනාසුලුව ජීවත් වෙන්නේ කියලා. වෙන විදිහකට කියනවා නම් අපේ හිත, භවනා හිත මේ රූපස්කන්ධෙට හිත දාන බලන්නේ. මේ මොකටද? මේ ස්පර්ශය අල්ලන්න. ඉතින් අපි හොඳට පట్టල වෙලා වාඩි වෙලා කයට හිත දාගෙන ඉන්නකොට ප්‍රකට ස්පර්ශ මතුවෙන්න පටන් ගන්නවා. මේ ඉඳගෙන ඉන්නකොට මේ හැප්පෙන තැන නැත්නම් කකුලක් උඩ කකුලක් තිබ්බහම අතක් උඩ අතක් තිබ්බහම එන උණුසුම් ගති එතන මේක විෂම බර නම් ඒක විෂම බර ගති මේ සෑම දෙයකටම ස්පර්ශ කියලා කියනවා. ඉතින් දැන් ඔන්න අපිට තලගොය අහුවෙලා. එහෙම නැත්නම් අපි දන්නවා අපේ කාය පොට්ටබ්බය අහුවෙලා තියෙනවා. ඉතින් මේකෙම පුළුවන් තරම් අපි ස්පර්ශය ඇහි නෙවෙයි, කනේ නෙවෙයි, නාසයේ නෙවෙයි, දිවේ නෙවෙයි කියලා දැනගන්න කයේමයි කියන එක සාධක මේ ස්පර්ශය අතීතේ නෙවෙයි අනාගතේ නෙවෙයි කියන්නේ මනෝවිඤ්ඤාණය නෙවෙයි කියලා දැනගන්න මේ කයේ වර්තමානයේ දඟලමින් පවතින අස්පනා පිට තියෙන ස්පර්ශය ඊ පොඩ්ඩකට ඉස්සර තිබුණ ස්පර්ශයෙන් ඊගාට එන තියෙන ස්පර්ශය වෙන් කළ හඳුනනවා. ඒකෝට දන්නවා කාලේ දිගෙත් පිටපොට මැනලා නැහැ. ඒ කියන්නේ මනෝවිඤ්ඤාණය වැළැත් නැහැ. ඒ වගේ මම මේ වාඩි වෙලා ඉන්න විශාල පිරිසක් එක්ක ළඟ ඉන්න කෙනා කොහොම හිතනවද කොහොම බලනවද කියලා ඒව ගැන හිතන්න ගියත් මේ කාය ස්පර්ශයට එන්නේ නැහැ. කාය ප්‍රසාදෙට හිත යන්නේ නැහැ ස්පර්ශයට යන්නේ. ඒ නිසා අපි හිතමු යම් වෙලාවක යෝගාවචරයට වාඩි වෙලා ඉන්නකොට මේ වාඩි වෙලා ඉන්න ඉරියව්ව පේනවා, හැපෙන තැන පේනවා. එහෙම නැත්නම් විෂම බර භාවයේ පේන ද අපහසුකමක් ඇතිවෙන මේ සෑම දෙයකම පෙන්වන්න තියෙන්නේ සතිය හරියට වර නැගිලා නම් ඒ සෑම දෙයකින් පෙන්වන්නේ හිත මම දැන් මෙතන කියන තැනට ඇවිල්ලා. ඒක පහසු එකක් වෙන්න පුළුවන්, අපහසු එකක් වෙන්න පුළුවන්, ප්‍රිය වෙන්න පුළුවන්, අප්‍රිය වෙන්න පුළුවන්. කෙසේ නමුත් මේ වර්තමානයේ අපේ හිත මම දැන් මෙතන කියන තැනට ගත්තා කියලා කියන්නේ අපි ඔන්න මේ ස්පර්ශය කොටු කරගත්තා. මොකද්ද කොටු කරන්නේ? මේක ඇහි නෙවෙයි කියලා දන්නවා, කනේ නෙවෙයි කියලා දන්නවා, නාසය නෙවෙයි, දිවේ නෙවෙයි, මනසේ නෙවෙයි. එහෙම නැත්නම් මගේ හිත දැන් මේ රස විඳින රූපාරම්මණයක් නෙවෙයි. රූපාරම්මණිය රූප රූප. ශබ්දාරම්මණිකුත් නෙවෙයි, ගන්ධාරම්මණිකුත් නෙවෙයි, රසාරම්මණිකුත් නෙවෙයි, මනාරම්ම ධම්මාරම්මණිකුත් නෙවෙයි, පොට්ටම්බාරම්මණයක් කියලා මෙන්න මේක වෙන් කර දැන ගැනීම අපේ ගමනේ මේ ශිරීපාදයන් උන්ට අර මකර තොරණ ගාවට ගියා වගේ තමයි. එතනින් එහාට තමයි අපි ගමන පටන් ගන්න. ඒ නිසා අපි මේක කොටු කරගන්න පුළුවන් නම් මේ ස්පර්ශය තමයි කර්මයට හේතු වෙන්නේ. ස්පර්ශය ගෙවන් කිරීමෙන් තමයි කර්ම ගෙවන්න පුළුවන් වෙන්නේ. දැන් මේ ස්පර්ශය කියන එක අපි හයෙන් එකට කොටු කරා. දැන් මේකට ඒකාග්‍රතාවය කියලා කියනවා. නන්නතර වෙලා තියෙන විවිධ විඥාන පහල කරන හිත දැන් කාය විඥාණයට පමණක් කොටු කරගත්තා කියන එක. නමුත් අපි මෙහෙම එක චිත්තක්ෂණයක් ගත්තට හොඳටම මේ පිරිස දන්නවනේ හරියට හිත කැමැති ඇත්තේ කරලා මොනවා හරි බලන්න. එමේ ඉන්නකොට විවිධ ආශාවල් පහළ වෙන සද්ද ගැන අහන්න. නාසයයි දිවයි අපිට ටිකක් කරදර කරනවා අඩුයි. නැත්නම් හිත අතීතනාගත දේවල් හොයන්න. ඉතින් ඒ එක චිත්තක්ෂණයකම කළ හැක්කක් බව දැනගන්න පුළුවන් වුණාට නීවරණ මුවාවෙන් අනිකුත් ස්පර්ශ මුවාවෙන් මේක විවිධාංගීකරණය වෙන්න මේක සංකර වෙන්න දඟලන දැඟලින්නෙන් පේන්නේ අපි කොච්චර කල් සංසාරේ මේකට පිස්සු නටන්න දුන්නාද. දැන් මේක චිත්තක්ෂණයක මේ කල්ලා එක සැරේ කීකරු කරන්න අමාරුයි. නමුත් ත්‍රි හේතුක ප්‍රතිසංසිත බුද්ධලේකට ඔය වචනේ මම පාවිච්චි කරන්නේ මොකදනේ ප්‍රශ්න කරගන්න නිසා. එහෙම නැත්නම් දසපාරමිතා වෙච්ච මිනිසයාට කොච්චර බාහිරේ කරදර තිබුණත් මම දැන් මෙතන කියන තැනට අවශ්‍ය වෙලාවේදී පොඩි ප්‍රයත්නකින් ගන්න පුළුවන් බව තේරෙනවා. ගත්තට පස්සේ පිටපයින් එක ගන්න පුළුවන් බව තේරෙනවා නම් මතක තියාගෙන තියෙන එක තියාන තියෙන්නේ මට දැන් ගමන පිටත් වෙන්න පුළුවන්. ඕනෙම වෙලාවක සාමාන්‍ය පෘථග්ජන කෙනෙකුට මතක තියාගන්න මම දැන් මෙතන කියන එක නිවනම කියලා හිතා ගන්න. කිසිම ප්‍රශ්නයක් නැහැ. මොකද එතෙන්ද හිත ගන්න පුළුවන් කියලා කියන්නේ අපේ සාමාන්‍ය රසවින්දනයේ ලැබෙන මේ නීවරණ වලට යට වෙච්ච කාම ලෝකෙ නෙවෙයි. ලකු ප්‍රයත්නයක ලකු අවබෝධයක ප්‍රයෝජන නිසා එක චිත්තක්ෂණයක හෝ මම දැන් මෙතන කියන තැන ගත්තන ඒකට අටුවාචාරින් වහන්සේලා සම්බන්ධ සඳහන් කරන්නේ තදංග නිබ්බුති කියලා. නිබ්බුති කියන්නේ නිවනට කියන වචනය. ඒ චිත්තක්ෂණයේ නිවන. හැබැයි ඊට ඉස්සලා චිත්තක්ෂණයේ නිවන නෑ කෙලස්. මේකට පස්සේ චිත්තක්ෂණේ නැති වෙන්න පුළුවන්. නමුත් යන්න පුළුවන් බව මේකට කියන්නේ භව්‍ය භාවය කියලා. භව සම්පatti තියෙනවා. හැකියාව තියෙනවා. ඒ නිසා අපි මේ වැඩමුළුවකට ආපුවාම ඉස්ලාම වතාවට සමහරලාට එච්චර පුංචියට සලකන්නේ මහලකට සලකන්නේ දැන් මම දැන් මෙතෙන් ගන්න පුළුවන්. ඉතින් ඔක ගොඩක් කල් ගන්න බැරි එක ඇත්ත. ඔක ගන්න පුළුවන් නම් ඒකත් විශාල ලාභයක්. ඊට පස්සේ එහෙම කයේ හිත තියාගෙන බලන් ඉන්නකොට ඒ ගොරෝසු ගොරෝසු ස්පර්ශය ක්‍රමයෙන් තුනී වේගනේ යනකොට තමයි ඒ කයට කවදාකවත් කයක් පවත්තන්න නැතුවම බැරි දෙය තමයි ආශාස ප්‍රසවාසය. ඒ නිසා ඒකට ඒ සාසනික වශයෙන් සඳහන් කරන්නේ කාය සංස්කාර කියලා. සජීවී කයක් පවත්තන්න ඕන කරන අඩුම දේ. උෂ්ම නැත්තම් මල. කය ඉවරයි. අපිට කතා නොකර ඉන්න පුළුවන් රූප බලන්න නැතුව ඉන්න පුළුවන් කොහොම කරුවා කය තියෙනවා. නමුත් කයේ අන්තිම අඩුම ලංශෝ තමයි ආස්වාද ප්‍රසවාස දෙක. ඒ නිසා අපි උත්සාහයක් ගන්නවා කර්ම රැස් නොකර, චේතනා පහළ නොකර, කයේ අනිකුත් දේවල් වලට හිතාමතා මොනවකට නැතුව එහෙම තැම්පත් වෙන්න තියලා මිදෙන්න ඇරලා ඒ අඩුම ලංසුවට ය아가න්න. ඒ කියන්නේ හුස්ම අහුවෙනවා කියලා කියන්නේ අර මම දැන් මෙතන කියන තැනටත් වඩා ඒකාග්‍ර වෙච්ච යොමු වෙච්ච තැන. ඉතින් ඒක හුඟව දෙනෙක් කියනවා බටහිර අය ඉඳගත්තට කොච්චර කෙලකට ආනාපානිය අහුවෙන්නේ නැහැ කියලා. ලංකාවෙත් ඉන්න සෑහෙන පිරිසක් ඒ ආනාපානියම කරනවා නම් ඒගොල්ලෝ කියනවා මට නම් බෑ මට අහුවෙන්නේ නැහැ කියලා. ඉතින් ආනාපානෙදි සිද්ධ වෙන්නේ කයේ ස්පර්ශය අපි කියනවා නම් නාසිකාග්‍රයේ තියෙන මේ ඔපේට අර ඉහළ පහළ යන හුස්ම රැල්ල වැදිනකොට ඇති වෙන ස්පර්ශය. ඒකට කියන්නේ වායෝ පොට්ටබ්බ ධාතුවේ ස්පර්ශය කියලා. ඉතින් මේ වායෝ පොට්ටබ්බ ධාතුව අහුවෙන්නේ නැති වෙන්න පුළුවන් નાශේ පිහිටීම වෙනස් වෙච්ච යත්තන්න එහෙම නැත්නම් ගොඩාක් බාහිර සංඥා වලින් කලබල වෙච්ච යත්තන්න ඉතින් ඒ නිසා තමයි ඔය මහසිසාරද ස්වාමීන් වහන්සේ ඒ හුස්මෙම වායෝ පොට්ටප ධාතුවේම ඒ අනුව සිදුවෙන බඩේ පිම්බීම හැකිලිම කියලා අරකෙම වෙන කොටසක් අල්ලලා දුන්න මේක අහුවෙන්නේ නැත්නම් මේක කරන්නේ ඒක ගොඩාක් ආශය කරේ අයට වැඩිය බටහිර අයට ගැලපෙනවා උදරේ පිම්බීමකට මේ දෙකෙන් කොහොම හරි කරන්නේ කායනුපස්සනාවයි මේ මෙතනදී මේ තව පුංචි කාරණාවක් විස්තර කර දෙන්න ඕනේ මේ ඉඳුරන් හයෙන් කය අල්ලන්න ලේසි බව අර මහසිව ආම්රුවන්ට උඹහේ උපමාවෙන් අර පුංචි ආම්රුව කියලා දුන්නා වගේ මේ කය කියලා කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන හතර මහා භූතයෝ මේකයත් එකයි ගලක් ගත්තත් එකයි දොලක් ගත්තත් එකයි මොනවා හරි තියෙනවා මේ ලෝකේ සජීවී අජීවී රූප කියලා කියන්නේ ඒක. මෙන්න මේ හතරෙන් අල්ලන්න අමාරුම දේ තමයි ආපෝ ධාතුව. ඊගාවට පඨවි තේජෝ ලේෂ්මික තමයි වායෝ ධාතුව. මෙවත් මේ සර්වචන් වහන්සේ නොමිලේ අපිට දෙන ටිප්ස් එහෙම නැත්නම් උන්වංශ පරිශන කරලා කරලා කරලා කියලා දෙන දේ. ඒ නිසා මේ කය කියන හතරම ධාතුන් අපි ඉෂ්ට බසගත්තට පස්සේ ඒකාග්‍ර කරගත්තට පස්සේ ਸਰවචනංශ කියන පුළුවන් නම් ඕනේ දෙක යන්න පොදුවේ වායෝ ධාතුව තමයි ලේසි. ආන්නේ වායෝ ධාතුව තමයි වායෝ පොට්ටබ්බ ධාතුව වශයෙන් සඳහන් කරන්නේ වායෝ ධාතුවෙන් ඇතිවෙන ස්පර්ශය. මේක ආස්වාද ප්‍රසවාසයේ පිම්බීමක් ලීම සිද්ධ වෙනවා. ඒ නිසා යම් කිසි කෙනෙක් කායානුපස්සනාවේ ආනාපානය ඇල්ලුවයි කියලා කියන්නේ මේ හතර මහා ධාතුන්ගෙන් වඩා ලේසියෙන් අල්ලන්න පුළුවන් පහසුවෙන් අල්ලන්න පුළුවන් තැනින් පටන් අරගෙන සතිය පිහිටුවාගෙන සතියේ ඒ අනුවම දිගට දිගට යනකොට එන සමාධිය හරහා එතෙක් ප්‍රකට නොවිච්ච පඨවි ධාතුව, තේජෝ ධාතුව, ආපෝ ධාතුව ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් අල්ලගෙන අල්ලගෙන යන එකයි. ඒක නිසා මෙතනට මේ න්‍යාය ධර්මය මේ විස්තර කරන න්‍යාය ධර්මීය විසුද්ධි මාර්ගයට ටීකාවක් සපයන ටීකාචාරින් වහන්සේලා සඳහන් කරලා තියෙනවා නුපුහුණු මනසකට. ඒ කියන්නේ අභාවිත කයක්, අභාවිත සීලයක්, අභාවිත චිත්තයක්, අභාවිත ප්‍රඥාවක් ඇති නුපුහුණු මනසට ප්‍රකට දෙයින් පටන් ගන්න එක විතරමයි එකම ක්‍රමය. ඒකට කියනවා යථාපාකටං විපස්සනා බිනිවේෂෝ. යමක් ප්‍රකටද එතනින් ගෙවදින්න. එතනින් ඇතුල් වෙයි. විපස්සනා අභිනිවේෂය කරන්න පුළුවන් යථාපාකටන් ප්‍රකට තැනකින්. ඊට පස්සේ කියනවා පච්චා අපාකටන් තේපි උපායේන කාටං කරිත්වා සම්මසිතබ්බන් කිය. අර අප්‍රකට දේ හොඳ සතියෙන් ප්‍රකට වෙන තාලෙට කටයුතු කරලා එව්වත් ඉගෙනගත්ත දවසේ තමයි රූප ධර්ම දැනගත්තයි කියලා කියන්න පුළුවන් වෙන්නේ. ඉස්සෙල්ලා පටන් අරගන්නේ ප්‍රකටදී. ඉතින් මේන්න මේ මූල ධර්මයේ තියෙන මේ සරල භාවය, මේ මූල ධර්මයේ තියෙන මේ ප්‍රායෝගික භාවය, මේ මූල ධර්මයේ තියෙන මේ ඍජු භාවය දන්නේ නැති කෙනා භාවනාව අනාගන්න. ඒක නිසා භාවනාව පටන් ගන්න කෙනා හැමදාම ආධුනිකයෙක් වශයෙන් ඇස් දෙක වහන වාඩි වෙලා වඩා ප්‍රකටව මතුවෙන දේ මොකද්ද කියලා දැනගෙන එතනමයි පටන් ගන්න. අප්‍රකට දේවල් අල්ලන්න ඕ අපෝ බොම ඉහළ මට්ටමට යන්න මෙතනින් පටන් ගන්න ඕන කියලා ඒ මූල ධර්ම නෙවෙයි. ඉතින් ඒ නිසා මේ වායෝ පොට්ටබ ධාතුවෙන් පටන් ගන්න යනකොට සතිය සමාධිය දියුණු වෙනකොට ඊතුරු ධාතු කොටස් තේරෙන පටන් ගන්නවා. ඉතින් මෙන්න මෙතෙන්ද එනකම් මම දැන් ගොඩාක් දුර ඔයගොල්ලෝ අඬ ගන්නවනේ මම විනාඩි 45ක් විතර මම බණ කියලා කියනවා. මෙන්න මෙතෙන් ආවට පස්සේ මේ මේ අල්ලගත්ත මේ කොටු කරගත්ත මේ මේ ඒකාග්‍ර කරගත්ත මේ ස්පර්ශය ගෙවම් කරන තැනටනේ මම දැන් බන කියන්න ඕනේ. අන්න ඒක සඳහා ඍජුවෙම මේක කතා කරන මාතෘකාව තියෙන මජ්ජේ සූත්‍රයේ තව ගොඩක් සූත්‍ර වල ඇති මම මේ කලින් කියපු නිසා මම මේ වෙලාවේ නැවත උද්දෘතයට ගන්නවා. ඒකෙදී මේ බුදුරජාන් වහන්සේට නෙවෙයි නමුත් ඒ වෙලාවේ සභාවේ හිටපු කරුකටුවේ ස්වාමීන් වහන්සේ නමක් කියනවා මේ ස්පර්ශය කියලා අපි හඳුනන්නේ නාස්පුඩු පුරවාගෙන හොඳටම ප්‍රකටව ගතම් කරන හුස්ම ටික විතරයි. ආශ්වාසයේ ගොරෝසු හරි විතරයි, ප්‍රශ්වාසයේ ගොරෝසු හරි විතරයි. ඊයේති පටන් අර ගන්නකොට ආශ්වාසයේ අපි ලොකු සංස්පාරික නාස්පුඩු පුරවාගෙන යන වෙලාව. ප්‍රශ්වාසයේ නාස්පුඩු පුරවාගෙන යන වෙලාව ඉඳගත් ගමන් විතරයි මේක අහුවෙන්නේ. මේක ආවුණා ප්‍රකට තැනින් පටන් ගන්න අහුවෙලා එන්නේ එන හුස්ම අල්ලන්න පුළුවන් මට්ටමට ගියාට පස්සේ මේකට අපි කියනවා හුස්මට මූණට මූණ දාලා ඉන්න පුළුවන් වුණාට පස්සේ යෝගාවචරයා අර අප්‍රකට කොටසුත් ප්‍රකට කරගැනීමේ අදහසෙන් මේ තරම් ගොරෝසු වෙන හුස්ම කොහොමද ගොරෝසු භාවයටපත් උනේ සියුම්ම ඉඳලා නැගිට්ටේ කොහොමද කියලා ආස්වාසියේ මුල බලන්න යනවනම් මේ ස්පර්ශය පිළිබඳව සුවිශේෂී ඥාන විශේෂඥතාන ඥාන ඇති කරගන්න පටන් ගන්නවා කුස්පි මැද තමයි නුපෝන මනසට අහුවෙන්නේ. ඒ ඇති. පටන් ගන්නකොට අපි අර මේ එහි මේ වැඩ කර කර ඉඳලා ඇවිල්ලා කලබල මනසකින් බලනකොට අපි අයිස් කැටයක් වතුරට දාපම අර වතුරෙන් උඩට මතුවෙච්ච කාලය තමයි පේන්නේ. tip of the iceberg කියලා කියනවා. ඒක දැනගත්තට පස්සේ යෝගාවචරය හිතන්න ඕන අයිස් කැටයක වතුරෙන් මතුවෙන්නේ 10න් එකයි. 10න් 9ක් ඊයටදී. අර යට තියෙන 10න් 9 උඩුකුරු තෙරපම නිසා තමයි උඩ තියෙන 10න් එක ඉලිප්පි මතුවේ. අපි ඉලිප්පි මතුවෙච්ච කොටසෙන් පටන් අරගෙන වතුරත් එක්ක සම්බන්ධ වෙන දියකඩ කඩලා යන තැනට යනකම්ම බලාන බලාන ගියොත් විතරක් තේරුම් ගන්න පුළුවන් පිරිසිදු වතුරේ මේ අයිස් කැටේ යට කොටක් තියෙනවා කියලා. එහෙම නැත්නම් අපි උඩ කොටස විතරක් දැකලා දැක්කයි කියලා කියනවා. නිසා සරුවචනන්සේ සඳහන් කරනවා ආනාපානේ බලනකොට අපිට 10න් එකක් විතර තමයි ගොරෝසුවට පේන්නේ. ඉතින් ඒක සඳහා තව 10න් 9ක් තියෙනවා. ඒක වතුර යට කිලිලා තියෙන්නේ. ඒකට බලන්න එක පැත්තකින් අපිට බහිඳ වෙනවා. බහගෙන බහගෙන යනකොට වතුර මට්ටම අහුවෙන්නේ ඊට පස්සේ යට නැහැ කියලා හිතන්නේ නැතුව දිගට බලන ගියොත් අන්න වතුර යට තියෙන මෙතෙක් අපේ සංවේදීතාවයට අහුවෙච්ච නැති ඒත් ස්පර්ශයක් තියෙනවා. ආන්න මේ සංවේදී භාවයේ වැඩි කරමින් වැඩි කරමින් ඊය අහුවෙච්ච නැති මීට ඉස්සෙල්ලා ආශාසය අහුවෙච්ච නැති ඒ සියුම් තැන්න බස්සන එක හරි ලස්සන විදිහට විස්තර කරන්න පුළුවන් සතිය දියුණුවක් කියලා සමාධිය දියුණුවක් කියලා ඊවසීමේ ශක්තිය දියුණුවක් කියලා යෝගාවචරයට ඒක තේරෙනකොට මේ හුස්ම එන්නත් ඉස්සලා සතියේ පිටල මේ හුස්ම වැඩිගෙන එන හැටි බලන්න යන තරමට උපදේශය ලබා ගත්තොත් කමඨාන සුද්ධ කරගත්තොත් ඒ යෝගාවචරයා මේ හුස්ම රැල්ලේ සියුම් දේවල් බලන්න බලන්න බලන්න බලන්න බාහිරේ තියෙන ශබ්දවල බාධාව එන්න එන්න අඩු වෙනවා. කයේ තියෙන වේදනා එන්න එන්න අඩු වෙනවා. හිතවිලි එන්න එන්න අඩු වෙනවා. ඒක යෝගාවචරයට තේරෙන්නත් කල් නමුත් අර අරමුණට নিমগ্ন වෙන ගතිය අරමුණට කාන්දම් බලය අල්ලන ගතිය, අරමුණත් එක්ක වැඩි වෙලා ඉන්න ගතිය, අරමුණ විනිවිදින ගතිය යෝගාවචර තේරුම් ගන්න. හැබැයි ඒක වින්දට වෙන්නේ මේකයි කියලා තේරෙන්නේ අත්තිදින අත්තිනට ඒක තේරෙන්නේ නමුත් ඒ නිසා එතනදී ඒ උගන්නන ගුරුවරයාට ලොකු වගකීමක් එනවා. ඔබට දැන් පොට්ටක් බයහුවෙලා තියෙන්නේ. ඒ හොවිලා තියෙන මතු පිට කොටස විතරයි. ඒක සියුම් තත්වයට යනකම් මේ නාන පිළිවෙල වෙනස් කරන්න එපා. කන පිළිවෙල වෙනස් කරන්න එපා. නිදා ගන්න පිළිවෙල වෙනස් කරන්න එපා. කාලසටහන වෙනස් කරන්න එපා. හැමදාම ඒ වෙලාවටම ඒ තැනටම ගිහිල්ලා ඒ ඇත්තටම හැරිලා වාඩි වෙලා ඒ විදිහටම පූර්ව අකෘත්‍ය කරලා අර කියන සංසිද්ධිය දක්වම හිත ගෙනල්ලා මිටුලි පොඩ්ඩක් සිවුම් වෙන පැත්තට යන්නේ. අවසියුම් වෙන පැත්තට යන්නේ නැත්නම් ආශ්වාසය ආරම්භය අල්ලන්න පටන් ගන්නවා. ඉතින් මෙහෙම කරන්න කරන්න කරන්න යෝගාවචරයේ සිද්ධ වෙන්නේ මොකද්ද? සංවේදීතාවය කියලා අපි එක සිංහලෙන් කියන්නේ. මේ සංවේදීතාවය වැඩි වෙන්න පටන් ගන්නවා. ඒක හරියට මේ චිත්‍ර කෙනෙක් ඉතාම සියුම් කැටයමකට බහිනවා වගේ. ගොරෝසු ගොරෝසු විදිහට ඒක ලකුණු දාලා කපාගෙන ඉන්නේ ඉන්නේ ඉන්නේ නොම්බර 100 වෙලි කඩදාසිය අයින් කරලා 40 දාලා බිඳුවට දාලා අරක ලස්සන ලස්සන එන්න එන්න කපාන යනවා වගේ ආශ්වාසයේ මුලට ගියාට පස්සේ මේ මජ්ජේ සූත්‍රයේදී ඒ ස්වාමීන් වහන්සේ කියනවා මේ විදියට ගොරෝසුට අහු වෙන ස්පර්ශයේ ඒකාන්තයක් යම් දවසක ඊටාම සියුම් ස්පර්ශය ඇල්ලුවා නම් ඒක අනික්කන්තය. ඒක නිසා පස්සෝ ඒකෝ අන්තෝ පස්ස සමුදයෝ ඒකෝ අන්තෝ කියලා කියනවා. ස්පර්ශය කියලා කියන්නේ හුස්ම මැද කොටස අර ගොරෝසු අයිස්කැලක් වතුර දාපම වතුර මතුවෙන කෑල්ල වගේ. ඒක දිගේ ගිහිල්ලා සියුම් තැන් ඇල්ලුවාට පස්සේ යෝගාවචරය ඉස්ලාම් වතාවත හුස්මේ මුලත් සමග මැද දැක ගැනීම හැකියාව ඇති වෙනවා. ඉතින් මම මෙතනදී මම දන්නේ සංකීර්ණ වෙයිද කියලා මේකමයි රූපයක් දකින්නකොටම අල්ලගෙන ඒ රූපය නිල් පාටයි කහ පාටයි ඉතිරියාවක් පුරුෂයෙක් ළඟට එනවා දුරට යනවා කියලා මැදට යනකම් බලනවා කියන එකත් යන්ත්‍රේ නම් එකමයි. සූත්‍රේ නම් එකමයි. සමීකරණේ නම් එකමයි. නමුත් අපිට පුළුවන් වෙයිද රූපයක් බලනකොට රූපේ බලන්න පටන් ගන්න තැන අල්ලන්න. හරි අමාරුයි. මොකද රූපේ දකිනකොටම ඒකට කෑදර වෙලා ඉවරයි. ආස වෙලා ඉවරයි. ඉතින් ඒක නිසා අපිට වෙච්ච සිංහලිය බලන්න බෑ. නමුත් මම පොඩි ඉඟියක් දෙන්නම්. මම යන්න හදන ඉතාලම සරල තැනilla ගොරෝසු තැනකට ඉඟියක් දෙන්න. අපි සක්මන් කරනකොට සක්මනේ කෙලවරට යනකොට අපි දන්නවා රූප බලන්න සිද්ධ වෙන්න තියෙන අවස්ථාව වැඩි. සතිය කැඩෙන්න තියෙන අවස්ථාව වැඩි. අර ගිහිල්ලා හැරෙනකොට. ඒ නිසා යම් කිසි කෙනෙක් සක්මන් කරනකොට මැදදී හොඳට වමක් පාසා දකුණක් පාසා හොඳට සතිය පිහිටවන්න ගිහිල්ලා හැරෙන්න ඉස්සලා නතර වෙච්ච තැන දැනගත්තොත් දැන් මම මේ හැරෙන ටිකට මේ සතිය කැඩෙනවා. කැඩෙන්නේ මොකේද රූප බලන්න ගිහිල්ලා. ශබ්ද අහන්න ගිහිල්ලා. ගන්ධ රස පහස බලන්න ගිහිල්ලා. ඒ නිසා මම මේ වෙලාවේදී හොඳට ඒ ගිනිච්ච සතිය කඩා ගන්න නැහැ කියලා ඉන්නකොට කවුරු හරි එහා පැත්තෙන් මේ පැත්තට යනවා කියලා හිතන්න. යන්නකොටම සුද දකින්න. හැබැයි පළවෙනි දැක්මේදී කියන්න බෑ ස්ත්‍රියවද්ද පුරුෂයෙක්ද කියලා ඡායාව යනවා. ඒ ඡායාව යනකොටත් Tamanට චේතනා පිළිබඳ විනිශ්චයක් තියෙනවා. ඕන්නම් වම දකුණ ඉන්න පුළුවන්. නමුත් අපේ හිත ස්වභාවික වරණේදී ආරක්ෂාව පිළිබඳව අපේ හිත අවුරුදු 40000කට වැඩි කාලයක් තත්ත්වගත වෙච්ච නිසා මේක අනතුරක්ද කියලා බලන්න මේ හැපැත්තේ එල්ලෙන හොල්මන මගේ වැඩේට අනතුරක්ද කියලා බලන්න වම දකුණ බලන එක අස්සෙන් ඔත්තුකාරයෙන් පිටව. ඒ දෙවෙනි චිත්තක්ෂණයේදී ඒක තහවුරු කරගන්නවා මේ යනවද එනවද කහ පාටද නිල් පාටද ස්ත්‍රියවද්ද පුරුෂයෙක්ද කියලා. තුන්වෙනි චිත්තක්ෂණේ ඒක ඇත්තමද කියලා සාතික කරනවා. හතරවෙනි චිත්තක්ෂණේ තමයි විනිශ්චය කරන්න පුළුවන්. ඒ නිසා අවස්ථා හතරක් දෙනවා මම දකුණ අතෑරලා නන්නත්තර වෙයි. එනිසා යෝගාවචරය අල්ලගත්තොත් මේක කවදාකවත් එක චිත්තක්ෂණයකින් නෙවෙයි වෙන චිත්තක්ෂණ කීපකින් හැබැයි මේ චිත්තක්ෂණය කියන එක මොකද්ද කියලා මගෙන් අහන්න එපා. ඒක කාලේ අඩුම සීමාව. ඒ නිසා යම් කෙනෙක් වම දකුණ කරගෙන ගිහිල්ලා හිත කැඩුනයි කියලා කියන්නේ වැරදි හතරක්ම සිද්ධ වෙනවා. වමෙන් දකුණේ ඒක කාය වාය කාය පොට්ටහබ්බේ තිබුණු විඥාණය චක්කු ප්‍රසාදයට යනවා. චක්කු විඥානය බවට පත් වෙනවා. පත් වෙච්ච ගමන් ඒ දකින්නේ සුද දකින්නයි කියලා අපේ පැත්තේ කියන්නේ. සුද දැකපු දෙයි තාවුරු කරගන්න නැවතත් ඒකට අවධානය යොමු කරන්න. ඒ දෙවෙනි ඔත්තුකාරයටත් 100ක් තොරතුරු ලබන්න බෑ. තුන්වෙනි ඔත්තුකාරය තමයි දෙවෙනි ඔත්තුකාරයා ගේන යෝජනාව ඉෂ්ටිර කරන්නේ සීල් එක ගන්න. ඔව් ඔව් හරි කියලා. හතරවෙනි ක්‍රම තමයි නිශ්චය දෙන්නේ. ඉතින් ඒක ඔය සාමාන්‍ය චිත්ත වීදියේක මම අභිධර්ම කාර්යයක් නෙවෙයි මම ඒකට චිත් නෑ. නමුත් මේ දැන ගැනීම සඳහා මම මේ දුරුත පෙන්වන්නේ භවංග උපච්ඡේද භවංග චලන භවංග උපච්ඡේද පංචද්වාරා වජ්ජන සම්පටිච්ඡන සම්තිරණ වොත්තපන කියලා මේ අවස්ථා හතර පෙන්වනවා. මේක තමයි පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙනියපුවාම පාර්ලිමේන්තුව ඉස්තිර කරන ක්‍රමය. අයවැය වාර්තා කරනකොට එහෙම. ඒ මේ මුදල් ඇමතිවරයා යෝජනාව ගේනවා. කතානායකවරයා අවස්ථාව දෙනවා. ඊට පස්සේ පළවෙනි සැරේ කියවනවා. ඊට පස්සේ ඡන්ද විමසනවා. චන්දිවංශයට පස්සේ හරිනම් දෙවෙනි සැරේ කියවීම කරනවා එක එකනගේ මට ඉදිරිපත් කරන්න දෙනවා. ඊට පස්සේ චන්දිවංශන තුන්වෙනි සැරේ සවිස්තරව විස්තර අරගෙන මත විමසලා තුන්වෙනි සැරෙන් තමයි සභා සම්මත කරන්නේ. ඔය සෙල්ලමයි කාය ප්‍රසාදයේ ඉඳලා හිත චක්කු ප්‍රසාදයට මාරු වෙනකොට වෙන්නේ. නමුත් ඒ භාවිත මනසක් නැති කෙනාට මේ ඔක්කොම පාට යොසුලෝ සිද්ධ වෙනවා. උනේ මොකද්ද කියන්න දන්නේ නැහැ. ඒ නිසා යෝගාවචරයට කියනවා මේ සංසිද්ධිය හරියට අල්ලගන්න නම් පොඩ්ඩක් නැවතිල්ල වැඩ කරන්නයි කියන්නේ. මේ ගිය පාර අපි උරුමි ගිය වෙලාවේදී මෙහෙදී අපි සක්මන ගොඩාක් උනන්දු කෙරෙව්වට මම පුද්ගලයෙක් වශයෙන් මම සක්මන් කරනකොට හරි වේගෙන් සක්මන් කරා. ඒ නිසා මගේ ගෝලියෝ හරිසෝ කොක්කොමලා දුවනවා මං වගේ. ගුරුනාන්සේ දෝදෝ කරනකොට ගෝලියෝ ගුරුනාන්සේ හිටගෙන කරනකොට ගෝලියෝ දෝදෝ කරන එක නෙතිනේ. ඉතින් අර නිල්ල මෙහෙට ගියාට පස්සේ ඔක්කොමල බයින්ඩ පටන් අරගත්තා. ඕම සක්මන් කරන්න එපා. හිමීට කරන්න කියලා. ඒත් මයිත් එක ගිය කෙනෙක් කිව්වා සෝහන්ස ජීවිතේ ඉස්සල්ලාම බතාවට සක්මනේ පුදුමාකාර තොරතුරු වගේක් මට වැටුණා හිමීට කරපු නිසා. ඉතින් අපි යෝගාවචරයෙන්ට මේ දුවන ජෙනරේටර් එක පොඩ්ඩක් ස්ලෝ ඩවුන් කරන්න වෙනවා. මේකේ කෑම් එක කොහෙද තියෙන්නේ? දැතිරෝධය කොහෙද තියෙන්නේ? පිස්ටන් එක කොහෙද තියෙන්නේ කියලා දැනගන්න. ඒක වෙන්න නම් භාවනා පරි භාවනා වැඩමුළුවේ පළවෙනි දවසේ වෙන්නේ දෙකේදි වෙන්නේ තුනේදි වෙන්නේ හතර පහ යනකොට අර එකේ දෙකේදී සතිය හඳුනාගත්ත ධර්ම ගෞරවය පිළිහිටවාගත්ත මේකට yaadෙන කෙනාට ඔන්න අල්ලලා දෙන්න පුළුවන් මම හිතන්නේ අපි අද ඉන්නේ හත්වෙනි දවසේ විතර වගේ වනිත් 6 වෙනි දවස. නිසා හොඳට මතක තියානින්න මේ ආශාසයේ ගොරෝසු ස්පර්ශයේ ඉඳලා හටගන්නා තැන්න සියුම් කරගෙන යන කතාවේදී කායානුපස්සනාවනෝ විස්තරي ගියාට ඇහි වුණත් කයේ තිබුණ හිත ඇහැට මාරු වෙනකොට ඒ සිදුවෙන වැඩපිළිවෙලත් සක්මන හොඳට දිරවගත්ත යෝගාවචරය. සතිය ඇති කරගත්ත යෝගාවචරයට මේ කියන බණ තේරුම් ගත්ත යෝගාවචරයට හැරෙන තැන කියලා කියන්නේ හොඳ අභ්‍යාසයක්. කරදරයක් නෙවෙයි. ප්‍රශ්නයක් නෙවෙයි. දැන් බලාපොරොත්තු වෙන තැනදී වෙන්නේ මේකයි කියලා. ඊට පස්සේ මම ආපහු යනවා දැන් ආනාපානෙට. මෙතන මජ්ජේ සූත්‍රයේදී ਸਰවචනාංශයේ දේශනාවට සමාන්තරව වගේ යනවා ආශ්‍රද ප්‍රසවාස ඇල්ලුවා නම් ඒක ස්පර්ශය. ආශාසයේ මුල ඇල්ලුවා නම් ඒක අනික් කොන. එතකොට දැන් අපි කොන් දෙක ඇල්ලුවා. ආශාසයේ ඇල්ලුවා ඒ කියන්නේ ගොරෝසු පිටකොන්ද ආශාසයේ මුල ඇල්ලුවා මේ දෙක තමයි අන්තේ. එතකොට ඉතුරු වෙන්නේ ආශාසයේ ගෙවන් කරන පැත්ත. සියුම්මට ලාවට පටන් ගත්ත ආශාසයේ නාස්පුඩු පුරවාගෙන තන්තරන් යන දෙක දැන් අන්ත දෙක වශයෙන් තේරුම් කරා කරලා දෙනවා මධ්‍ය සූත්‍රයේ ඊට පස්සේ දැන් මේ පස් ආශාස ගෙවිලා යනවා එතන තමයි මධ්‍යම ප්‍රතිපදාව තියෙන්නේ ඒකට තමයි මේ ආර්ය අෂ්ටාංග මාර්ගය කියලා කියන්නේ එතෙන්ද කෙලින් යන්න බෑ ඉතල මැදාල්ලලා ඊට පස්සේ මුලාල්ලලා පස්සේ තමයි අගට යන්නේ මේක මුළු ලෝකෙම සිදුවෙන සෑම සංසිද්ධියකටම සමීකරණය මැද මුල අග. 3 2 1 3. මේකට සාමාන්‍ය උදාහරණයක් වශයෙන් කියනවා අපි ස්කෝල් වල මේ තරඟ වාරාන්ත විභාග අවුරුද්ද පස්සේ විභාග කරලා තරඟ කරලා සම්දර්ශන කරලා නැත්නම් ওই මොනවද ස්පෝර්ට් මීට්ස් කරලා තෑගි දෙනකොට නංගන ස්ටේජ් එකක් තියෙනවා දැකලා තියෙනවද මන් දන්නේ පළවෙනියා මැද ඉන්නවා දෙවෙනියා වම් පැත්තේ තුන්වෙනියා දකුණු පැත්තේ. ඒතර පළවෙනියා කියලා දෙන එකට දෙන්නේ මැද ඉන්න එකට. තැන්. ඊගාර්ධනේ පැත්තේ ඉන්න එක ඊගා අනිත් පැත්තේ කරා. මේ වගේම තමයි සංසිද්ධියක්. අපි ඉස්සල්ලාම අල්ලන්නේ කොහොඳටම ගොරෝසු වුණාට පස්සේ. අභාවිත කය කියන්නේ ඒකට. අභාවිත සීලය කියන්නේ ඒකට. අභාවිත චිත්තය කියන්නේ ඒකට. අභාවිත ප්‍රඥාව කියන්නේ ඒකට ප්‍රශ්නයක් නැහැ. එතනින් පටන් අරගෙන දැනගන්න ඕනේ දෙවන්නට යන. දෙක කියලා කියන්නේ මුල. එතන තමයි මුළු භාවනාවම තියෙන්නේ. පළවෙනි එක අල්ලන්න බැන්නම් ඌ කාලකන්ණි. කතා කරලා වැඩක් නැහැ. ඌ බෙල්ල කපලා විසු කරන්න ඕන. යෝගාවචරයක් වෙන්නේ නැහැ. අඩු ගානේ ආචාර්ය ප්‍රසද්ද අල්ලන්න බෑ නම් කරන්න බෑ. ආචාර්ය ප්‍රසද්ද අල්ලන්න පුළුවන් කෙනා ඊගාට ගුරුවරයාගේ දක්ෂකම තමයි එයාගේ මුලට අද්දාගෙන යන්නේ. මේකට යෝනිසමංචකාරය කියලා කියනවා. මුලට අල්ලගන්න පුළුවන් නම් දැන් කිනෝන්න ඔබ මැද අල්ලන්න පුළුවන් මුල අල්ලන්න පුළුවන් දැන් ඔබ අන්ත දෙක දන්නව නමුත් ගොයියෝ ගැලවුම් මාර්ගයේ තියෙන මුලත් නෙවෙයි මැදත් නෙවෙයි ඕක ගෙවෙන තැන. ඒක නිසා පස්සෝ ඒකෝ අන්තෝ පස්ස සමුදයෝ ဒ ුතියවන්තෝ. ඒතර පස්ස සමුදය කියලා කියන්නේ අර ඇතිවෙච්ච හුස්ම ගෙවෙන තැන. ඉතින් අවධානය යොමු කළ යුතු නෑ ඉබේම සිද්ධ වෙනවා. මුල අල්ලන්න සිව්මල්දී අල්ලන්න පුරුදු කරපු කෙනාට අර ගෙවි යන පැත්ත අල්ලන්න පුරුදු වෙනවා. ඒක දී ඇති සාධකයක් අපිට. මුල ඇල්ලීමේදී දක්ෂකම ඇති වෙච්ච කෙනා ඉබේම හම්බ වෙන දෙයක්. නමුත් මෙතනදී බුදුරජාණන්සේ ප්‍රහේලිකා ස්වරූපෙන් කියනවා උබ්බෝ අන්තේ විජිත්වාන මේ මුලත් මැදත් කියන අන්ත දෙක දැනගෙන මජ්ජේ මන්තාන ලිප්පති මැද අන්තයේයි ඒ කියන්නේ මධ්‍යම ප්‍රතිපදාවෙත් නොඇලී කියන වචනයක් පාවිච්චි කරනවා. දැන් ආස්වාසේ මැදත් ඇල්ලුවා. මුලත් ඇල්ලුවා. මේව කරගෙන කරගෙන යනකොට යාට අග අහුවෙන්න පටන් ගන්නවා. මේ අග විශේෂෙහි හුස්ම ගෙවෙන එක විශේෂයි පුදුමාකාර මායාවී தত্ত্ব පහළ ඒ පහළ වෙනකොට ආනාපාන සති සූත්‍රය කියන්නේ පස්සම්බයං කාය සංකාරං අසසීසාමිති සික්කති පස්සම්බයං කාය සංකාර පස්සසීසාමි සික්කති කියලා ආස්වාසේ ප්‍රස්වාසේ මේ ගෙවන් වෙන තැන සංසිඳන තැන නැත්නම් ආස්වාස ප්‍රස්වාස ඇත්තටම ගෙවෙන තැන නැත්නම් ආශ්වාසයේදී වෙන තැන නැත්නම් ප්‍රශ්වාසයේදී වෙන තැන දැනගත්තාම පීති පරිසංවේදී අසසී සාමිති සික්කති පීති පරිසංවේදී පසසී සාමිති සික්කති කියලා එතන පුදුමාකාර පස්සනක් ප්‍රීතිය පහළ වෙන්න හේතු වෙන්න කරුණු පහළ වෙනවා. හැබැයි ඊට ඉස්සෙල්ලා සමානට බය කරන දේවල්, කම්මැලි කරන දේවල්, නිදිමත දේවල් පහළ වෙලා ඒවට හිත වටගත්තේ නැති වුණොත් දැන් මං ඉන්නේ මධ්‍යම ප්‍රතිපදා කියලා යෝගාවචරයට විශ්වාසය පහළ වුණොත් දැන් මට පොට පෑදුනා කියලා දැනගත්තොත් මේ ප්‍රස්වාසයේ ගෙවීම ආශ්වාසයේ ගෙවීම නැත්නම් ආශ්වාස ප්‍රස්වාසයේ දෙකම ගෙවීම භාවනාවේ ලකූ ජාග්‍රහණයක් කියලා හිතෙනකොට කුල්මත් ගතිය, පිනායන ගතිය, ප්‍රබෝධය, තරුණ ප්‍රීතිය, නන්දිය පහළ වෙන්න පටන් ගන්නවා. ඒ වගේම පිළිග පළගස්සලා තියෙනවා පස්සනක් ප්‍රීතිය කියලා කුද්ධිකා ප්‍රීති, කණිකා ප්‍රීති, උබ්බේගා ප්‍රීති, පරණා ප්‍රීති ආදි වශයෙන් ඉතින් පහළ වෙනකොට ඇඟ නිකන් පොපියන්න ගන්නවා. නලියන්න පටන් ගන්නවා. මේක සමහරු බයට ගන්නවා, සමහරු හොඳ පැත්තට ගන්නවා. සමහරුන්ට හිතා ගන්න බැරි වෙනවා මේ ඇඟ නිකන් පොරි පුපුරන්න වගේ හැමතැනම පුපුරන්න ගන්නවා. ඇස් පිල්ලම් ගහන්න පටන් අර ගන්නවා. එහෙම නැත්නම් ඒක පැත්තක හෙල්ලුමක් එන්න පටන් ගන්නවා. සීතල අදාස තේරෙන පටන් අර ගන්නවා. নানা ප්‍රකාර දේවල් වෙනවා. මොකද දැන් හොඳටම හිත අරමුණත් එක්ක එකලස් වෙලා. අරමුණෙත් අන්තිම සියුම් කොටස් පේන්න පටන් ගන්නවා. ඉතින් යෝගාවචරයා මේක මේ කෙලවරකට මධ්‍යම ප්‍රතිපදාවට වැටලා දැන් එකලස් වෙලා තියෙන්නේ උන්වයි සිද්ධ වෙන වෙලාවේදී කයට වෙන දෙයක් වෙච්චාවයි කියලා කය පිළිබඳව මෝරණ හැඟීමෙන් හිටියොත් මේක එච්චර ප්‍රශ්නයක් නෙවෙයි. නමුත් කය පිළිබඳව ලොකු ආශාවකින් බැඳීමකින් ඉන්න කෙනාට මෙතෙන්දී හරි බයක් පහළ වෙනවා. පිස්සු හැදිගෙන එනවද දන්නෙත් නැහැ. අංශභාග හැදිගෙන එනවද දන්නෙත් නැහැ. අපස්මාර රෝගයක්ද දන්නේ නැහැ. ඉඳපු ගමන් දඟලනවා, ගැහෙනවා. ඇක්සස් එක බලනකොට අනික කට්ටිය ෂෝක් එකට භාවනා කරනවා මම විතරයි ගැස්සෙන්නේ. ඉතින් ඒකකොට හරි ඇති වෙන தത്വෙදී යෝගාවචරය කමඨහන සුද්ධ කරගත්තේ නැත්නම් හරි අපහසුටපත් වෙනවා. කමඨහන සුද්ධ කරගත්තට පස්සේ හොඳ පැත්ත පේන්න පටන් ගන්නවා. ප්‍රීති සුඛ වගේ. ඒකේ ඇලුනොත් වෙන්නේ මොකද්ද? මම මේ ටික කියන්නම් භාවනා කරන්න ගිහිල්ලා මේ පැත්තට යනකොට කාම ලෝකේ ඇති වුණාට වැඩි කාම හැඟීම් එන්න පටන් ගන්නවා. බුදුමාකාර විදියට හීනෙන් හෝ එළියේ හෝ හිතා ගන්න බැරි විදියට කුල්මත් වෙන්න පටන් ගන්නවා. යෝගාවචර හිතා ගන්න බෑ මම සිල් අරගෙන ඉන්නේ. භාවනාවත් හොඳට යනවා. නමුත් බුදු මිදිතේ ඉඳුරම් පින වෙන ගතියක් එනවා. මේක කියා ගන්න කෙනෙක් නෑ. හරි ලැජ්ජාවකටපත් වෙනවා. හැබැයි මේක කාම ඡන්දේ නෙවෙයි නැතනම් වස්තුකාමේ නෙවෙයි ක්ලේශකාමේ මතුවේ. වස්තුකාම කියන්නේ රූප බලන්න, ශබ්ද අහන්න, ගඳ බලන්න, රස බලන්න, ඒ වගේ ලැබෙන ආශාවට කියනවා වස්තුකාමී කියලා. දැන් මේ මතුවලා තියෙන්නේ කෙලෙසකාමයක්. ඒ කෙලෙස් කාමයේ ඇති වුණේ අරමුණත් එක්ක හිත හොඳට එකලස් වීම නිසා ඇති වෙන මේ ප්‍රීති චෛතසිකේ සුඛ චෛතසිකේ ඒකත් අන්තිම භයානකයි. එහෙම නැත්නම් කම්මැලිකම වෙලා නීරස වෙලා ඒකාකාරී වෙලා ගියොත් ඒත් භයානකයි. ඒ නිසා මෙතන යන්න වෙන්නේ මහා සුළු සුළඟක් මැදින් යන කෙනෙක් වගේ. මහා ගිනි කන්දක් මැදින් යන කෙනෙක් වගේ. යම් කිසි කෙනෙක් එව්වට අහුනොත් හරි ලැජ්ජාවට බල සමහරුන්ට ඇත්තටම ගසාගෙනම යනවා. ඒ කාමයේ වැඩිවීම නිසා ස්වභාවික වස්තුකාමයට අහු වෙලා වැටෙන ඇත්තොත් තියෙනවා. සමහරු ක්ලේශකාමයට අහු වෙලා කියා ගන්න බැරි වෙලා යනවා. මෙතනදී මම දන්න එකක් තමයි මෙතනදී කමඨාන සුද්ධ කිරීමේදී කාන්තාපක්ෂයට හරි අසාධාරණයි මේක කියා ගන්න විදියක් නැහැ. පිරිමින්ද නම් ඕ මොනවාරි කියලා පිරිමි කෙනෙක් පිරිමි කෙනෙක් කතා කරනවා. ඒ නිසා මම ආදරෙන් ඉල්ලා හිටනවා. දයාවෙන් ඉල්ලා හින්නවා මේ කාන්තාවන් මේ වෙනකොට භාවනාවේ මේ මට්ටම දැකලා තියෙනවනම් කරුණා කරලා ශාසනයේ නාමයෙන් මේ හැදෙන අයට මේ කාරණාවේදී පඬිත වෙන්න යන්න එපා ගුරු වෙන්න යන්න එපා. ඒ අතත් එක්ක කතා කරලා කියලා දෙන්න ඕනේ මේක උඹේ පුද්ගලික දෝෂයක් නෙවෙයි. මේ අරමුණ සියුම් වේගන යනකොට අර හිත ඊටාම සියුම් දේවල් ආශ්‍රය කරන්න යනකොට ධර්මමය ප්‍රීතියක් පහළ වෙනවා අපේ කඩප්පුලි හිත ඒක කාමයේ වශයෙන් කියනවා. අපි දැකලා තියෙන එච්චරනේ. ඉතින් ඒ නිසා රූපම අවමවා බලනවා. ශබ්ද මවමින් අහන්න පටන් ගන්නවා. ඉතින් මෙතනදී මේ යෝගාවචරය ගැලවුණොත් සාසනයට ලොකු ලාභයක්. ගැලවුණේ නැත්නම් යා ලියන පොත්වල කියන සින්දුවල තියෙන්නෙම හරුප තමයි. භාගෙට තැම්පිච්ච allele ඒවා කියවන මිනිහත් අමාරුයි. මේක පන්නනවා කියන එකයි බුදුරජාණන් කියන්නේ මේ මැදවත් ඇලෙන්න එපා. ආශාසී මුලල්ලන්නත් එපා, මැදල්ලන්නත් එපා. අග දකින්නකොට උඹට අම්මාගෙන් බීපු කිරියටත් වැඩිය සුඛයක් දැනේ. හැබැයි ඒකට අපේ හිත මේක කාමයට දාගන්න ඉඩ තියෙනවා. ප්‍රීතිය සුඛේ කාමයට දාගන්න ඉඩ වුණොත් එතන ඇලුනොත් අර කාම වස්තුල ඇලෙන මනුස්සයට වැඩි අමාරුවකටපත් වෙනවා. මෙතන මොකද නොමිලේ හම්බ වෙනවා ඕන වෙලාවක ගන්න පුළුවන්. ජොලිය කකා ඉන්නවා. අංජලි බනකොට ඇත්තටම කාම මිත්‍යාචාරයට වැටෙන්න ඉඩ තියෙනවා. ඇත්තටම වෙන සුඛභෝගී තත්ත්වයට වැටෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා මෙතනදී ආරසා වෙන්නම් අපි ගුරුකුල වාදයක් අනුගමනය කරන්න ඕනේ. ගුරුවරයෙක් ආශ්‍රය කරන්න ඕනේ. අපේ પરම්පරාවක් තියෙන්න ඕනේ. මේ තරම් සියුම් දේත් එහාට යන්න අපි ළඟ ක්‍රමසා විදි තියෙනවා. මේවට බුදුරජාන් වහන්සේ උපක්ලේශ කියලා හඳුන්වලා දීලා තියෙනවා. දස උපක්ලේශ පෙන්ලා දීලා තියෙනවා. මෙතෙන්ද යනකොට මේ දස උපක්ලේශ මතුවෙන්නේ හොඳ පිං ඇති හොඳට භාවනා කරන සාර්ථක යෝගාවචරය. මාර්යා ලනුවක් දෙනවා. ඉතින් ඒක පණිනවයි කියන්නේ ගියාම හැම ගුරුවරයෙක්ම අහලා කරන්න බෑ. ඒක දන්න ඒ ගැන කියලා දෙන කෙනෙක් ඉන්න ඕන. ඒ නිසා ඕනම භාවනා පතක් කරන බණ්ඩෝ මේ උපක්ලේශ 10 ගැන සඳහන් කරලා තියෙනවා. මේ උපක්ලේශ 10 ඉක්මවන ඉක්මවනවා කියන එක භාවනාවෙන් කරන එකක් නෙවෙයි සම්මා දිට්ඨියෙන් කරන්න තියෙන එකක්. මේක යෝනිසෝමනස්කාරයෙන් කරන්න තියෙන එකක්. මේක දැනගෙන ගිහිල්ලා කරන්න. ඉතින් ඒක නිසා අටුවාචාන් වහන්සේලා සඳහන් කළා තියෙනවා මේක සිද්ධ වෙන හොඳ පිංගති යෝගාවචෙන්ද හොඳටම යෙදිලා කරන අයට නමුත් කලාතුරකින් කෙනෙක් තමයි මේක හරියට තේරුම් ගොඩ වෙන්නේ කියලා. ඉතින් මෙතන තියෙන මේ ඇති වෙන මේ අවුලට ਸਰවඥාන්සි යොදන වචනේ තමයි ධම්මුද්දච්චය කියන්නේ. අපිට උද්දච්චය කියලා කියන්නේ කැළඹෙන හිත. දැන් මේක කැළඹිල්ල ඇවිල්ලා තියෙන ධර්මයෙන්මයි. නිසා ධම්මුද්දච්චය කියන එක විස්තර කර විස්තර ඉතර ඇත්තේ නැහැ අපේ ත්‍රිපිටකේ බලන්න හොයනවනම් භාවනා ක්‍රම හතර ගැන කතා කරන සූත්‍රයක් අරගෙන කියවන්න සමත පූර්වංගම විපස්සනා විපස්සනා පූර්වංගම සමතය යුගනද්ද භාවනා සහ ධම්මුද්දච්ච නිබ්බිග්ගහිත මානස කියලා හතරවෙනි භාවනා ක්‍රමයක් කියලා දෙනවා. මේ අතු දන්නවා සමතෙන් පටන් ගන්න විපස්සනා යන කට්ටියට සමත පූර්වංගම විපස්සනා කියලා කියනවා. විපස්සනා පටන් ගන්න සමතට යන එකනට විපස්සනා පූර්වංගම සම්මති කියලා කියනවා. දෙක සමබර කරගෙන යන්නේ කරනවා යුගනන්ද කියලා කියනවා. ධම්මොද්දච්ච විග්ගහිත මානස කියලා කියන්නේ හොඳට භාවනා කරනකොට මේක තැනකට එනවා. එතනදී පිනා යන ගතිය, කුමුදලාන කුමුදාලන ගතිය, ප්‍රීණණය ඉන්න පටන් අරගත්තාම මේක ධර්මයෙන් ඇතිවෙච්ච උද්දච්චය. දෝෂයක් නෙවෙයි. මෙතනදී මිහි නොඇලී ගත කරනවා කියන එක ඊටාම අමාරු තේරුම් ගන්න. ඒ නිසා ඔබෝ අන්තේ විදිත්වාන මජ්ජේ මන්තාන ලිප්පති තං භූමි මහා පුරුෂෝති බුදුහාම කියන මං හොඳට කියනවා මහා පුරුෂයයි කියලා. මෙතෙන්වත් ගිහිල්ලා ඒ ධම්මොද්දච්චයත් පහළ වෙලා නැත්නම් ඒ ප්‍රීති සුඛත් පහළ වෙලා ඒක ඇලෙන්නේ නැති කෙනාට මේක මායාව විසින් දෙන ලණුවක් බව දැනගෙන කල්යාණ මිත්‍රයන් අතර ප්‍රසිද්ධිය සාකච්ඡා කරලා මෙන්න මෙහෙම දෙයක් මට වෙලා තිනවා. ඒකට අනික් කෙනා දැනගන්න ඕනේ ගොඩ ගන්න. උදාහරණයක් වශයෙන් ගුරුසු උදාහරණයක් වශයෙන් කියනවා ස්වාමීන් වහන්සේ නමක් පින්නපාත වරින්න උදේ අරන්ින් එළියට එන වෙලාවේදී පාත්‍රේ කරේ දාගෙන ඒ ස්වාමීන් වහන්සේට මතක් වෙනවලු අසවල් ගෙදර ලස්සන කෙල්ලෙක් කියලා. ওই කෙල්ල හැමදාම මට පින්නපාත බෙදෙනවා. බෙදන්න යනකොට මට මොන જાති කෙරුවක්වත් රාගෙ මතුවේ. ඉතින් මේ කන බතට වැඩිය හොඳයි නොකා ඉන්න එක. නොගිහිනුත් බෑ. කියලා අපි හිතන විතර්ක පන්තියක් පායනවා කියලා. එතකොට ඒ ස්වාමීන් කරන්නේ පාත්‍රයේ බඩතුලේ හංගවගෙන එහෙම වාඩි වෙලා නතර වෙනවලු පාර. පිටිපස්සෙන් එන ආම්ද්‍රෝ දැනගන්නවලු මේ ස්වාමීන් වහන්සේ තද බල විතර්කයකට යට වෙලා ඉන්නේ. ඉතින් ඇයිල පිටු තට්ටු කරලා කියනවා ආයුෂ්මතුනි මේ ආහාර ගවෙක්ටි දුක කියලා එකක් තියෙනවා. මේ ආහාර ටික හොයාගන්න ගියාම අපිට පිස්සු බඳුරෝ හම්බ වෙනවා, පිස්සු හරක් හම්බ වෙනවා, පිස්සු බල්ලෝ හම්බ වෙනවා, පිස්සු අස්සේ හම්බ වෙනවා. කාමයේ අවශ්‍ය දේවල් හම්බ වෙනවා. මේන් තොරව ආහාරයක් නැහැ. ඒක නිසා හිත හයි කරගෙන හිත කාමයට ඉද නොතබා අපි බුද්ධ පුත්‍රයෝ විදිහට ඉදිරියට යන් කියලා අර පස්සෙන් එන හාමුදුරුවෝ ඉස්සෙල්ලෙන හාමුදුරුවෝ පනවඩන්න ඒ වගේ තමයි යෝගාවචරයෙන් අතර මේ භාවනා කරගෙන ගියයි කියලා නෑ ලෙස් නැතන් හම්බ වෙනවා. ලිස්සුවොත් තල්ල කැඩෙනවා. ඒකට එකම ක්‍රමයයි තියෙන්නේ ප්‍රසිද්ධියේ සාකච්ඡා කරන එක. හැබැයි මේක භාවනා නොකරන කෙනෙක් එක්ක සාකච්ඡා කරුවොත් කොහොම හිටියද කියලා හිතන්න. මේනොත් මගේ චීන අවුරුදු 30ක විතර අත්දැකීමෙන් මම දකිනවා අද භාවනා කරන තරුණයන්ට තරුණියන්ට භාවනා විශාල දක්ෂකම් තියෙනවා. කියපු ගමන් ඩංගාල ක්‍රමයේ අල්ලනවා. නමුත් මෙතෙන් ආවට පස්සේ අසරණ වෙනවා. මොකද ඒ තරමට දියුණු වෙච්ච කාන්තා පක්ෂයේ අඩුයි දැනුමුතුකමක් දෙන. ඉදිරිපත් වෙන්නේ නැහැ. අපිට ඕක කරන්න ගියොත් අපේ වැඩ පාළු වෙනවායි කියලා පිරිමි කෙනෙක් ළඟට යන්නත් බෑ. තව පිරිමි කෙනෙක් ඉන්න ඕනේ කියලා බුදුහාමරෝ නීතියක් දාලා තියෙනවා. ඒ වගේ මේ පුරුෂයා මේ ස්ත්‍රියව වැරදියට පාවිච්චි කරනවා. මහා භයානක අකුසල කර්මයක් සිදු වෙන නිසා මේ කරුණ මම මේ ප්‍රසිද්ධ කරන්නේ පුද්ගලික දෝෂ නෙවෙයි බුදුහාමුදුරෝ දේශනා කරන උබෝ අන්තේ විදිත්වාන අන්ත දෙක දැනගෙන මජ්ජේ මන්තාන ලිප්පති මේ මැද යනකොටත් ලෙසන දනක් අහුවෙනවා එතන ගැලෙන්න එපා අල්ලගන්න එපා ලෑස්තිලා යන්න අන්නේම ගියොත් හොඳට මහා පුරුෂයයි කියනවා එතකොට තණ්හාවට දෙවෙනි වතාවටත් Taman වට ගන්න තියෙන අවස්ථාව නැති කරන්න පුළුවන් මේක සිද්ධ වෙන්නේ ස්පර්ශය ගෙවෙන වෙලාවට ස්පර්ශ නිරෝධයේදී. ඒ නිසා ස්පර්ශ නිරෝධය වෙනමයි කියන එක භෞතික ක්‍රියාවලියක් විතරක් නෙවෙයි ආනපනෙ ගෙවෙනවයි කියන එක මේ උඟ දෙන්නේ දැකලා තියෙනවා. ඒක අපි කරන සතුට වෙන්නේ. නමුත් මේ වෙලාවේදී රහවකට එන්න දෙන්නෙත් නැතුව ආශාවකට එන්න දෙන්නෙත් නැතුව මම ඉස්සරහට පස්සට යනවාද කියලා සැකයකට එන්න දෙන්නෙත් නැතුව නිින්දට වැටෙන්නෙත් නැතුව නීරස වෙන්නෙත් නැතුව මේක ගෙනියනවා කියන එක මේ ලෝකේ තියෙන බලවත්ම බාධක දිවීමේ තරගය. අපි ඉස්කෝලේ ස්පෝර්ට් මිස් වලින්ම කරලා තියෙනනේ බාධක දීීමේ තරඟ. ඊට වෙදී තාම අමාරු බාධක දීීමේ තරඟයක් තමයි මෙතන තියෙන්නේ. ඒ සෑම ගිය කෙනාට බුදුරජාණන් කියන මහා පුරුෂය කියලා. තාම නිවන් ලැබලත් නැහැ මොකක්වත් නැහැ. මේ පළවෙනි වතාවට ඒ යෝගාවචරයේ අභියෝගයකට තනිවම මුහුණ දෙනවා ධර්මයේ නාමයෙන්. පළවෙනි වතාවටත් කරනවා දෙකෙත් කරනවා තුනෙත් කරනවා හතරෙත් කරනවා. වැටල වැටල වැටල වැටල තමයි සමාහලට ඒක සිද්ධ වීම හරහා බහුලීගත වීම හරහා වශීකර ගැනීම හරහා මේ ගමන ඉදිරියට යන්න මේ එක එකනාගේ තියෙන ශිල්පීය ඥාන ක්‍රමසහවිදි කියලා කියන්නේ. ඒක කියන ගැලවිඥාව කියලා එකක් තියෙනවා. ගැලවිඥාව කියලා එකක් තියෙන ලෝකේ. අන්නේ ගැලවිඥාව දැනගෙන තියෙනවනේ මේකට කියන්නේ සාමාන්‍ය බුද්ධිය කියලා. සාමාන්‍ය බුද්ධියත් හරියට යෙදෙන්න. යෙදුන් නැත්නම් භාවනා සාර්ථකත්වයේ යෝගාචරකේ ජීවිතය චරිතේ ඝාතනය වෙන තැනක් වෙන්න ඉඩ තියෙනවා. නිසා විපස්සනා භාවනාව කියලා කියන්නේ ඒ වගේ මේ ධිටදම වේදිනිය වශයෙන් ඔක්කොම යක අවසල ගන්න වෙලාවක්. මතුරුලා යක අවසල ගන්න වෙලාවක්. අවසලට පස්සේ දුවන්න එපා. එතකොට යක පිටිපස්සෙන් එනවා. දැනගන්න ඕනේ මේ මතුරන්නේ මේ යකාට මේකයි විශ්ෙනවා. ධම්මුද්දච්ච එනවා. ධම්මුද්දච්ච ආපම අපේ පොත්පත් වල මේකට ක්‍රම කියලා තියෙනවා. ඒක නිසා භාවනා කරගෙන යනකොට සමාහට සමන් දෙයියු මතුවෙන්නේ ඉඩ තියෙනවා. විෂ්ණු දෙවියෝ මත වෙන්නේ ඉඳ තියෙනවා. සක්‍ර දෙවියන් ඉඳලා මත මේ සේරම බොරු. ඕගොල්ලෝ ඒකට කොයිල් මන්දිරල හදාගෙන පඳුරු පාකුඩම් තියන්න පටන් අරගත්තොත් කවදාකවත් ඒක බුද්ධ පාක්ෂික වැඩක් නෙවෙයි මාර පාක්ෂිකයි. අද භාවනා ලෝකෙ පොඩ්ඩක් එළියට ගිහලා බලන්න මොන්න තරම් විකාර කරනවද කියලා. හැබැයි සාර්ථක භාවනා යෝගාවචර කියලා සතුටු වෙන්නේ නමුත් ඒගොල්ලන්ට මාර්යා දීලා තියෙන ලනු නිසා ඒගොල්ලෝ අතරමැදදී නතර කරන කූඩාරම් අටවගෙන নানা දේවල් කරනවා. ඒක නිසා සාසනයට ආසාවක් තියෙනවා නම් Taman ගැලවෙන්න ඕන නම් මතක තියාගන්න මේ යන ගමනේ මේ වගේ බොරු වලවල් කීපයක් හම්බ වෙනවා. පළවෙනි එක තමයි තීරණාත්මක අමාරු. නමුත් ඒකෙන් ඉවර වෙන්නේ නැහැ. ඊට පස්සෙත් ඒක එනවා. ඒක නිසා හොඳ නෑ මේක නොකියනවා නම් හොඳයි නමුත් මම කියන්නම් මේ පැවිදි වුණාට පස්සේ භික්ෂුවක් තමන්ගේම විවේකී සඳහා කාලය ගත කරනවා ඒක දායකයටත් ලාභයි භික්ෂුවටත් ලාභයි හොඳයිනේ නමුත් භික්ෂුන් වහන්සේලා මොකද කරන්නේ ඒ හම්බෙච්ච විවේකේ නසත්තර කරනවා ඇස්සෙදකම් කරනවා පුළුවන් බලන්න ගියෙකුට කිට්ටු කරන්න එහෙම කරන අහමුදු කෙනෙකුට ශ්‍රේෂ්ඨයි අත තිබ්බොත් ආයෙ මොකුත් නැහැ අහමුදු කෙනෙක් ඒක නිසා අපේ ලොකු ස්වාමීන් වහන්සේ කියනවා භික්ෂුවක් කරන ඕනේ වැඩක් හරියනවා මහානකම ඇරෙයි මහානකම විතරයි කරන්න බැරි. ඒ වගේ තමයි යෝගාවචරයටත් මෙතෙන් ආවට පස්සේ හිතූපෙතු සම්පත් පහළ වෙනවා. හැබැයි සෑම දෙයකින්ම කරන්නේ කාමයට බඳින එක. මේ දෙයකට මම මේ සිල් රැක්කේ. මේ දෙයකට මම සමාධිය වැඩිවේ. මේ දෙයකට මම ප්‍රඥා වැඩිවේ. මේ දෙයකට මම මේ කාය භාවනා කරේ. මට මෙවුවා ඕනේ නැහැ. මට ඕන කරලා තියෙන්නේ නිවන කියලා. ඒ අදිෂ්ඨාන ශක්තිය මේ වගේ වාසිදායක අවස්ථාවක මතු කරගත්තොත් මහා පුරුෂයි කියලා කියනවා. නමුත් උඟ දෙනෙක් ওই ලාමක දෙයකට හේතු කරලා අන්තිමට අච්චර ලස්සන හම්බේ ශාසනික වශයෙන් හම්බෙච්චේ දායාදය අවුල් කරගන්නවා එහෙම නැත්නම් මොහුන් කරගන්නවා එහෙම නැත්නම් ඒක මම දන්නේ හොඳ වචනයක් කියනවා කලවම් කරගන්නවා ඉතින් ඒක නිසා මේ ස්පර්ශයේ සංසිඳන එක ලේසි කියලා හිතෙනවා ලේසි නෑ අතරම අමාරුයි. නමුත් මේ ස්පර්ශයේ සංසිත වේලාවේදී චේතනා පහල කරගන්න නැතුව අරකට මේකට වැනෙන්න දෙන්නේ නැතුව මේක හරියට කඹේ ඇවිදින්න වගේ තනියේ දණ්ඩ යනවා වගේ කෝච්චියේ තනි රේල් පිල්ලක යනවා වගේ මෙද මාවත පවත්වාගෙන යනවා කියන එක සාමූහික වශයෙන් අපි යෙදිලා කරලා එකිනෙකාට උදව් කරලා ගොඩ ගන්න පුළුවන් එකක් මිසක තනියම නම් බෑ. තනියම කරන්න බෑ. ඒ නිසා අපිට සාකච්ඡා කරන්න වෙනවා. සාකච්ඡා කර කර යන්න ඕනේ නිසා මේ ස්පර්ශාගේ ගෙවි යාම සිද්ධ වෙන වෙලාව එනකොට යෝගාවචරයකට ලෑස්ති වෙලා ගියේ නැත්නම් අර පිටියක් මැද පත්තු කරපු පහන් දැල්ල වගේ කිසිම වෙලාවක ඉහළටපත් වෙන්න එහාට වැවෙනවා මෙහාට වැවෙනවා එහාට වැවෙනවා මෙහාට වැවෙනවා සිද්ධ වෙනවා. හරි වෙහෙසයි. නමුත් කවදා හෝ ස්පර්ශයන් ගෙවම් කරද්දී නොසලී ඒක දිගට පවත්නවා නම් ඒක මම හිතනවා ඒ පුද්ගලයාගේ සාසනයටත් බරපතල මිරිචකමක් ඇති කර දෙනවා. බාහිර සාසනයටත් දැන් අත්‍යවශ්‍ය පූර්වාදර්ශයක් වෙනවා. ඒ නිසා අද ධර්ම දේශනාව මේ ශීල දිනාට මේ වගේ අවස්ථාවල් ඉදිරිපත් වෙන්නත් හේතු වේවා ඉදිරිපත් වෙච්චාම මේ පැත්ත මේ පැත්ත අන්ත දෙකට පැත්ත මේ මැදමාවත දිගේ මේක දිගට මෙහෙවාගෙන යන්න ශක්තියක් වෙනස ධෛර්යයක් වෙනස බලයක් වෙනස පීඨ වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව නැත කරනවා සියලු දිනාටම සනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා